අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි ඉස්සනවනේ බ්‍රහස්පතින්ද නිතිපතා පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ තවත් දවසක් තවත් බ්‍රහස්පතින්දාවක් අපි ධර්ම දේශනාව ආරම්භ කරමු ශිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්ඛවේ භික්ඛු අරහං කීනාසෝ උසිතවා කත කරණීයෝ හිතබාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදක්ඛා විමුක්තෝ සෝපි ආපං ආපතෝ අභිජානාති තී කටකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ pāli වාග්මාලා අපි උපුටගත්තේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයෙන් ඒකෙන් ඒ දැක්කන හැම පදයක්ම බොහෝම ගරුකාම් බිහිරයි අපි මේ සැදී පැහැදී සිටින්නේ අන්නේ ගරු කටයුතු తত্ত্বය මේ ජීවිතේම සාක්ෂාත් කරගනිමු කියන කැපවීමෙන් ඉතින් අපේ කැපවීමේ ප්‍රමාණය මේ ගරු ගාම්භීර වචන වලින් පෙන්වෙනවා. ඒ වෙන විදිහකට කියනවා ඒක මේ ජීවිතේම ළඟා කර හැක්කක් කියන එක. ඉතින් ඒකත් මහා ලොකු ධෛර්යයක් හිතකට බුදු කෙනෙක් ඉපදිලා ලෝකයේ මහා සිංහනාදයක් පවත්නවා. මේ කියන්නා වූ ගරුගාම්භීර தত্ত্বයටපත් වෙන්න පුළුවන්. ඉතින් මේපත් වෙන తত্ত্বය කෙරෙහි බුද්ධ ගෞරවයෙන් කටයුතු කරන එක්කනා මේක මොකක් වගේ එකක්ද කියලා හිතා ගන්නයි මේ සර්වඥාන්සේ නම් කරන්නේ මේක ඇත්තටම සද්ධාව ඇති කරන්න කරන වැඩක් මේ මහණෙනි මේ යම් භික්ෂුවක් මේ ශාසනයේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් කැළවීමට කටයුතු කරනා වූ භික්ෂුවක් පත් වෙනවා ඒ අරහං කියන தත්ත්වයට සුදුස්සෙක් වෙනවා අරහ කියලා කියන්නේ සුදුසා ක්ෂීණාශ්‍රව වෙනවා ලෝකයේ මෙතුවාකල් ආශ්‍රව බරක් කරේ තියාගෙන ඇවිදපු මේ කෙනා ඒක ක්ෂය කරලා දානවා. ආශ්‍රයයන්ගෙන් ආශ්‍රවක්ෂය කර ඥානය කියලත් මේකට කියනවා කීනාසව කියන නමත් සඳහන් කරනවා උසිතවා කතකරණියෝ භ්‍රමචර්ය වැස නිම කරන ලදයි කලියොත්ත කරන ලදී තමන් මෙච්චර අපකප වෙලා කරන මේ කටයුත්ත සාක්ෂාත් කරගන්න එහෙම නැත්නම් සම්පූර්ණ කරගත්තා. කතකරණියෝ ඔහිත බහාරෝ අර තිබුණු බර බිම බහා තැබුවා. තමන් මෙතෙක් උස්සගෙන සංසාර සත්වෙක් වශයෙන් භවයේ සැරිසරපු ඒ භව බර ඔහිත බාරෝ අනුපත්ත සදත්තෝ ඒ සත්‍යර්ථයට අනුපිළිවෙලින් පැමිණුණා ඒක හම්බයක් නෙමෙයි දෙයයන් ආශි දීප දෙයක් නෙමෙයි හීනෙන් බයවිලා ලැබිච්ච දෙයක්වත් නෙමෙයි පතලගත දෙයක්වත් නෙමෙයි අනුපූර්වකමයක් ප්‍රතිපදාවක් එහෙම නැත්නම් අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ ප්‍රතිපදා විදියට Taman සපයා ගන්න ලද්දා. කවුරුත් අපිට ඇවිල්ලා දීපු දෑවැද්දක් නෙවෙයි. හැබැයි එහෙම නොවෙන්නෙත් නෙවෙයි. මොකද මේ ක්‍රමවේදය අපිට දෙන්නේ සරුවචනාංශي තමයි. නමුත් ඒ ක්‍රමවේදය අනුව කටයුතු කරලා ඒක සාක්ෂාත් කරගන්නේ ඒ පුද්ගලයා. ඒ නිසා අනුපත්ත සදත්තෝ මේ වෙන විදිහකට සිංහල කියන මැජික් නැහැ. මේ කිසිසේත් මැජික් එකක් නැහැ. කරපු දෙයට ප්‍රතිඵල තියෙනවා. එහෙම නැතුව මේ වෙන පිනක් කරලා වෙන ප්‍රතිඵල ලැබෙයි. තාත්තා අම්මා කරනකොට දරුවන්ට ලැබෙයි. එහෙම එකක් මේකේ නැහැ. මේකේ තියෙන එකට එක එහෙම නැත්නම් අනුපූර්ව ප්‍රතිපදාවක් නැත්නම් විදුහුරු කතියක්. මොනම මැජික් එකක්වත් නැහැ. හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙන අහම්බයක් මේක ගන්න බෑ. අනුපූර්ව ක්‍රමයක් තියෙන්නේ අනුපත්ත සදත්තෝ පරික්ෂීන භව සංයෝජනෝ. අපි මෙතෙක් කල භවයේ යනකම් එකේ හෙල්ලිලා ඉන්න ඒකට නැංගුරම් ගහගෙන හිටියා. හැකිලි දාගෙන හිටියා. අර මේ අල්ලගෙන හිටියා. එක එක අදහස් දරාගෙන හිටියා. යම් යම් දේවල් වලට එල්ලිලා හිටියා කියත හැකි. අන්නේ එල්ලෙන ගහතන කොක ඔක්කොම දිගෑරුණා. ඒකකටවත් බැටුණාට දැන් අල්ලා හිටින්නේ හැකිලි දිගෑරිලා භව සංයෝජන හැකිල දිගෑරිලා ලෝකෙ එහෙමමයි. නමුත් අපි අර බිලි කොක්කක් වගේ තිබුණ අපේ මේ කොක්ක දැන් ඉදි කට්ටක් වගේ වෙලා. මේ ඉදිකට්ටේ මොනක්වත් ඉදිකට්ට ගහලා මොකේකවත් හිටින්නේ නැහැ. ගහව පාර දිගේම එළියට එනවා. ඒ නිසා භව සංයෝජන ක්ෂීණයි. මේකෙන් අදහස් කරන්නේ භව සංයෝජන හැකිලි දිග ඇරලා තියෙන්නේ සබ්බදඤ්ඤා විමුක්තිය. සියල්ලම දැනගෙන මේ ලෝකේ ගන්න එහෙම අල්ලලා තියාගන්න දෙයක් නැහැ කියලා දැනගෙන විමුක්ත පුද්ගලයා සෝපි ආපං ආපතෝ අபிජානාති ඒ පුද්ගලයාත් නැත්නම් මේ කියන ඒ කියලා පැමිණි කෙනා සිකප්පත්ත පුද්ගලයා තමන්ගේ අවශ්‍යතාවයට ගිය කෙනා අර මෙතෙක් කල් අපි විස්තර කරන ආපු පෘථග්ජනයා වාගේ එතන ඒකට කටයුතු කරන ආර්ය ආර්යත්වයටපත් වෙච්ච නැති අනිකුත් ආර්ය පුද්ගලයන් වාගේ මෙයත් ආපය කියන මේ ජලය කියන ආබන්දන ගතිය කියන මේ තෙත ගතිය කියන එක දැනගන්නවා. හැබැයි දැනගන්නේ අභිඥාවෙන්. එහෙම නැත්නම් කියනවනම් විශිෂ්ට ඥානෙ. එතකොට මේ ආප නැත්නම් ජලය කියලා අපි මේ සසම්භාර වශයෙන් ගන්න මේ වස්තුව එහෙම නැත්නම් මේ තේත ගතිය, තේත බව, නැත්නම් තේත ස්වභාවය එහෙම නැත්නම් මේ ආබන්ධන ගතිය, දේවල් එකට අල්ලලා තියෙන ගතියට අපි ආප ලක්ෂණය කියනවා. ඒ ආප ලක්ෂණේ රහතන් වහන්සේවත් බලපානවා. හැබැයි ඒ රහතන් වහන්සේ කෙටියෙන් සඳහන් කළොත් මේ රහතන් වහන්සේ අර පෘථග්ජනයා දන්න විදිහට ඒ ජලය තමයි බාබන්දන ගතිය මේ තෙත ගතිය නීවරණ සහිත මනසකින් නෙවෙයි දකින්නේ තණ්හා මාන දිට්ටි කියන මේ ප්‍රපංච ධර්ම මේ වගේ කට කතා වතුරන ගතිය මේ වගේ කතන්දර ගොතන ගතියෙන් එහා පැත්තට ගිහිල්ලා දකින්නේ ඒ නිසා රහතන් වහන්සේටත් මේ ජලය කියන එක නැත්නම් තෙත ගතිය කියන එක නැත්නම් මේ වැగిරෙන ගතිය කියන එක එහෙම නැත්නම් මේ ආබන්ධන ලක්ෂණය අදාළයි. ඒ වගේම රහතන් වහන්සේට පේනවා ඒ தත්වෙට පත්වෙච්ච නැති පෘතජ්ජනය ඒක දිහා බලන්නෙම නීවරණ සහිතව එක්කෝ ජලයට ප්‍රේම කරනවා කාමච්ඡන්දේ කරනවා එහෙම නැත්නම් ඒකට ද්වේෂ කරනවා නැද්දකින් කියලා හිතනවා ජල ගැල්මක් එනකොට මේක මහ විනාශකර වස්තුවක්. ඒ නැත්නම් තමන්ගේ પાස්පෝර්ට් එක ඇතුළට වැහි කඳුළු දෙක තුනක් වැටලා තිබ්බොත් ඒක ඉවරයි. එතකොට ද්වේෂ කරනවා. එහෙම නැත්නම් පිපාසිතේ ඉන්න වෙලාවට වතුර ටිකක් ලැබුණොත් අම්මෝ ඒක බොහොම ලොකු ආශිංසනයක් කරගන්න. ඉතින් මේ විදිහට ඒ පුද්ගලයා මේ ජලයේ વિશે නැත්නම් ආපය વિશે ආශාව ඇති කරගන්නවා. එහෙම නැත්නම් කාමච්ඡන්දේ කිය කැමැත්ත ඇති කරන වෙලාවල් තියෙනවා. ඒ වගේම ඒකටම ද්වේෂ කරන වෙලාවක් තියෙනවා. ඒ වගේම මේක මහා කම්මැලි කරවන, නිදිමත කරවන ගතියක් තියෙනවා. ඒ වෙනත මේ ජලය අල්ලගෙන අතීත කතන්දර ගොතනවා. අනාගත කතන්දර ගොතනවා. ඒ වෙනතෙන් ජලය පිළිබඳ සැක කරනවා. නොදැනුවත්කම නිසා, ඒකේ ආංශික දැනුම නිසා ජලය පිළිබඳව හයිඩ්‍රොලොජිස් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා උගන්වන්න. ඒ කියන්නේ මේ ද්‍රව සම්බන්ධව. ඉතින් ඒ මිනිස්සු ජලය ගැන කතා කරනකොට ජලෙම ඉපදිච්ච මාළුවා පුදුමයටපත් වෙනවලු මොකද මාළුවා දන්නේත් නෑ ඌ ඉන්නේ ජලයේ කියලා. ඒකේ කෙනා ගන්න හයිඩ්‍රොජිස් කෙනිකාවට යන්නොත් එහේ මාළුවා මැරෙනවා. ඔය ලෙක්චර් රූම් එකට යන්න එපා. ඉතින් මාළුවාට බෑනේ ගොඩ එන්නේ. ඉතින් මාළුවා ඇහුවොත් එමෙ ලොකු මාළුවකින් මේ මේ අපි ඉන්නේ කොහෙද කියලා ඌ කියනවලු. මේක මහා සාගරය. මහා සාගරය කියන්නේ ජලය. මට පේන්නේ නෑනේ කියනවා. මට පේන්නේ මම මේ වතුරේ ඉන්න බව දන්නේ නැහැ. ඌ මාළුවා කොහමඩක්වත් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි ඒක පිළිබඳ ආංශික දැනුම තියෙන ඇත්තෝ නම් පට්ටම් දාගෙන මාළුවන්ටත් වතුර ගැන උගන්වනවා. ඒ එවැනි ලෝකයක් අද තියෙන්නේ. ඉතින් ඒ වගේ බලනකොට මේකේ තියෙන විචිකිච්ඡාව. මේක නොදන්නාකම නිසා උඩ දාන ගතිය. ආපේ කියලා කියන්නේ ජලය. ඉතින් අපි එදා කතා කරේ පඨවි ධාතුව ගැන. මේ දවස්වල පල්ලෙහා අපි කතා කරන්නේ දස කසින එතන ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ හතරමත් විස්තර වෙනවා. ඉතින් මේ හතරෙම සමානකමකුත් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත වශයෙන් හතර මහා භූත වශයෙන් දක්වනවා. මේ අතර වෙනස්කමක් තියෙනවා. ආපෝ ලක්ෂණය පඨවි ලක්ෂණේ වෙන් කරන්නේ ආපෝ ලක්ෂණය ආබන්ධන පග්ඝරණ කියන ලක්ෂණ දෙකේ ලක්ෂණයි. ඒක ආබන්ධනය කරන එකට බඳිනවා නැත්නම් වැగిරෙන ගතිය තියෙනවා. පඨවි ගතිය තියෙන බාරකම හැල්ලුව මුරුදු ගතිය, ගොරසු ගතිය, තද මෙලෙක්. මේ පඨවි ගතියට සාමාන්‍ය ලක්ෂණ හයක් පෙන්වනවා. ආපෝ ගතියට ලක්ෂණ දෙකක් පෙන්වනවා. බහුල වුණොත් වැగిරෙනවා. මදි වුණොත් ආබන්ධනය කරනවා. ඉතින් මේ අතර වෙනසකුත් තියෙනවා, සමානකමකුත් තියෙනවා. ඉතින් අර භාවනා කරනකොට ආධුනික යෝගාවචර පැත්තෙන් දැම්මොත් අපි මේ රහතන් වහන්සේ ගැන කතා කරාට ඒ කෙනාට මේ කයට හිත දාන්න ගියාම හතරම එකතු කරලා පෙන්වන්නේ. කායනුපස්සනා කරන්න ගියාම කියනවා ඉඳගෙන මේ කය දැන් ඉඳගෙන ඉන්න බව දැනගන්නයි කියලා. ඇවිදිනව නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි. ඉතින් යාට තේරෙනවා නේ අම්මා කාර්යයට මම දැන් ඉඳගෙන ඉන්න කය දැන් මැරිලා නැහැ. නිින්ද ගිල්ල නැහැ. මට 80ක් නැහැ. දැනගන්නකොට අපි දැනගන්නේ මේ හතරමා භූතයන්ම සහිත කය කියන්නේ ස්කන්ධේ ස්කන්ධ කියන්නේ කන්දක්. ධාතු විශාල රාශියක් එකතු වෙලා ඔක්කොටම එක නමක් දාපුවාම ඒකට ස්කන්ධ කියන නම කියනවා. කය කියලා කියන්නේ මේ හතරමා ධාතුන්ගේ ගොඩ ගොඩ ගොඩ ගැහ. ඒ ගොඩට ඒ ගොඩ දිහා හිත තියාගෙන ඉන්නකොට ඒ කෙනාට සතිය පිහිටුවයි කියලා කියන સંદર્ભයේදී ඒ සතිය කයට සීමා කරපුවාම එයා ළඟ ලොකු ඥානයක් එන්න ඕනේ. කය ගැන දන්නවා ASCIIම මුළු බාහිර ලෝකේම නොදන්නවයි කියලා. කයේ හිත පිහිටියා වගේම සමස්ත ලෝකයේ කය නොපිහිටලා තියෙනවයි කියලා. කයට හිත පිහිටීම සතුටක් වෙනවා වගේම කයෙන් අනිත් දේවල් කයෙන් පරිබාහිර සියල්ලගෙම වෙන්වීමෙත් සතුටක් ඇති වෙන්න ඕනේ. ඉතින් උඟ දෙනට එහෙම සතුට එන්නේ නැහැ. ඒගොල්ලන්ට බයක් ඇති වෙනවා. මේ කයට හිත ආපුවාම මේ බාහිර ලෝකෙන් මං වෙන් වුණා නේද? මගේ අම්මා තාත්තා ප්‍රිය වස්තු ඒ වගේ දේවල් හිතට නැවත එන එක වටිනවයි කියලා හිතන කොච්චර අමාරුද මං හම්බ කරගත්තේ. ඉතින් ඒ නිසා මේ කයට විතරක් හිත දාගෙන මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු දින එකටම තියෙන මේ කායය විතරක් හිත දාපුවා මොකද්ද කෙනහිල්ලක් සිද්ධ වෙනවා. අර මෙතෙක් ප්‍රිය කරපු අස්තෝල්. ඉතින් ඒ නිසා යාට කාමච්ඡන්දයක් පහළ වෙනවා. අර වටත් වරින් වර ගිහිල්ලා වට කමන්නේ නෑනේ. මමම හම්බ කරගත්ත දේවල් නේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ පැත්තේ ඉඳලා කියනවා එකමක් නෑ ඒක තිබුණාට බන්නේ ඒව එහෙම තියෙයි. උඩ පුළුවන් ද බලපං මේ කයේ හිත නතර කරන මේ හතර මහා ධාතුන්ගෙන් මම කියා ගන්න කොටසෙයි ඕලාරික අත්පටිලාභේ හිත නතර කරන්න කියලා. ඉතින් නතර කරන්න පුළුවන් පිරිසක් තමයි මේ එකතු වෙලා ඉන්නේ. හැබැයි ඒත් අංග සම්පූර්ණව නෙවෙයි. අඩු ගන්න නතර කරන්න ඕනේ වරින් වර නතර වෙලා තියෙනවා. අන්නේ නතර වෙන වෙලාවේදී මම මේ දකින්නේ මේ හතර මහා ධාතුන්ගේ ගුලියක් කන්දක් ස්කන්ධයක් ඒකට හිත යනවයි කියලා කියන්නේ ඒ වගේම ගුලියක් වෙන මුළු ලෝකෙම හිත වෙන්වීමක්. අන්නේ දෙක මේ එකට හිත බඳිනවා කියන්නේ සමස්තෙන් හිත අයින් වීමක්. ඉතින් මේ කයට හිත දාලා නැත්තම් කයට හිත දාමීමේ කරන ප්‍රයත්න නිසා මේ මුළු ලෝකෙම එක චිත්තක්ෂණයකට සීල සතුට වෙන්න පුළුවන් නම් එයාට දාන කුසලයේ ඉපරිමේ සිද්ධ වෙනවා සත්‍යමත් වෙන එක චිත්තක්ෂණයක. කායනුපසනාව වඩන එක චිත්තක්ෂණයක මුළු ලෝකෙම හිත දන් දුන්නා කියන කාරණාව සිද්ධ වෙනවා. ඒක අපිට තේින කොච්චර අමාරුද කියලා. අපි හරි කැමැති සාංගික දාන දෙන්න. අපි අපි කැමැති 19කට දන් දෙන්න 29කට. නමුත් මේ ලෝකෙම දන් දෙන්න. දුන්නාම පේන්නේ පෙකෙන වැලෙන් කඩලා ගියා වගේ. සරුංගලේ නූල කඩලා ගියා වගේ. බොක්කේ ඉඳද්දි පෙකලි වැලෙන් කැවටුනොත් ඉතින් ඒ ගැබ ඉවරයි. ඉතින් මේ වගේ හතර මහා භූතයන්ට මම කියා ගන්නා වූ ඕලාරිකත්ත ප්‍රතිලාභය කියනා වූ මේ කයට හිත දාලා එතකොට ලෝකයෙන් හිත අයින් වෙන බවත් අනුමානෙන් දැනගෙන ණය විපස්සනාවෙන් දැනගෙන ඒකට ප්‍රමෝද වෙන කෙනා සීක පුද්ගලෙක් බවටපත් වෙනවා. උඟ දෙනකොට ඒක කරත් ඒක බුද්ධ විඳත් ඒකට සතුටු වෙන්න පූර්ණ හිතින් සතුටු වෙන්න බෑ ලෝකයේ තියෙන කෑදරකම නිසා. ලෝකේ මොකක් හරි කොනක් අල්ලන. ඉතින් ඒකට පූර්ණ වශයෙන් කයට එන්නේ නැහැ. සමහර විට චිත්තක්ෂණ වශයෙන් එනවා. ආවත් අර ලෝකයේ තියෙන ආශාව නිසායට බයක සේයාවක් තියෙනවා. මේ විදියට ගියොත් මගේ ලෝකේ අයින් වෙලා යයි. මම ප්‍රිය කර අස්තෝ මට අප්‍රිය කළා ආවි. එතන මම යනකොට ඒ ප්‍රිය හම්බ කරලා දාලා ආපු ප්‍රිය වස්තු අලාපාලු වෙලා තියෙවි. එහෙම බෑ මම ඒක බල බලා ඉන්න ඕන කියලා. අන්න ඒ කයට හිත එනකොට එන ඒ බයට කියන කෙලස් කියලා. තනි වචනේ. ඒ නිසා භාවනා කරන කෙනා දන්නවා එක පැත්තකින් මේ හතරමා ධාතුන් පඨවි ආපෝ තේජෝ වායයට හිත දාන්න අමාරුයි. මොකද ස්වභාවයෙන් හිත ඒකට යන්නේ. අපේ හිත හදලා තියෙන ස්වභාවයෙන් පිරිමි කෙනෙකුට තමන්ගේ කයට නෙමෙයි ගෑනු කෙනෙකුට හිත දාන්න හරි ලේසි. ඒක තමයි හිත හැදිලා තියෙන හැටි. ඒ ගෑනු කෙනෙකුට අවශ්‍ය නම් කයට ਉਹ කැමති. හැබැයි පිරිමි කෙනෙක්ගේ කයට. ඒකල ඒක අභිරමණය කරන්න. අනේ මට කවදා මේක ලැබෙයිද කියලා. පිරිමියෙක් ගෑනු කෙනෙකුට කැමති. ඒ වගේ අපි එක එකනට බේනවා මේ කැමැත්තක් තියෙනවා, කයක් තියෙනවා. හැබැයි ඒක කයෙන් පරිබාහිර බාහිර වස්තුවකට කියලා. ඉතින් හැම වෙලාවෙම අපි අසන්තෘප්තව ගත කරන ගෑනු ඕන තරම් ලෝකේ ඉන්නවා. පිරිමිත් ඕන තරම් ඉන්නවා. පිරිමි කෙනෙකුට කිව්වොත් උඹේ කායට හිත දාපන් කියලා එයා කියනවා අවුරුදු 60ක්වත් ගියාට පස්සේ මම භාවනා කරන්න දැම්මනම් බෑ. තියන්න අමාරුයිනේ මේකේ. කයකට කැමැති. හැබැයි මේ විසභාග කෙනෙක්ගේ කයකට. එහෙනම් පුංචි බබෙකුට. එහෙනම් රජ කෙනෙකුට නැත්නම් ජාතිය ජාතික වීරයෙකුට දාන්න ලේසි. හැබැයි ඒකේ පටලැවිල්ලක් තියෙනවා. මේ තමන්ගේ කයට හිත දාන්න තියෙන द्वේෂය අකමැත්ත තමයි එකෙන් පෙන්නන්නේ. ඉතින් ඒක නිසා මේ ප්‍රේමයට විරුද්ධව කතා කරනව නෙවෙයි. මම හිතන්නේ අද හරි ඊයේ හරි වැලන්ටයින් ඩේට් එක. මම දැන් මම කම්පියුටර් එකපාරක් කරනට ආවා. ඒ කියන්නේ ආලවන්තයින්ගේ දිනේ. ඉතින් ඒකේ ලෝකේ විශාල බිස්නස් එකක් යනවා. ඉන්දස්වල චොක්ලට් විකිනවා සෑහෙන්නේ. ලේන්සු විකිනවා සෑහෙන්න ප්‍රීති පැකට් නොත් යන වැඩි සෑහෙන්න. ඒක තමයි බිස්නස් එකේ මේකේ තියෙන්නේ. ඉතින් ඒකෙත් මේ රූපෙට කැමැත්තක් තියෙනවා. මෙතනදී බුදුජානනාංශය මේ පෙන්වන්න හදන්නේ ඒ කැමැත්ත බාහිරවර්ති පුළුවන් නම් අන්තරාවර්ති කරගන්න කියලා. මට මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ මම ලෝකයේ තියෙන රක්විති රජකමටත් වැඩිය වටන මං කොච්චර වෙලා මගේ කයේ ඉන්නවද කියලා. ඉතින් මේ විදිහට යම් කෙනෙක් එක චිත්තක්ෂණයක් හෝ චිත්තක්ෂණ කීපයක් නැත්නම් තප්පරයක් නැත්නම් විනාඩියක්. නැත්නම් විනාඩි කිහිපයක්. කයේ හිත පැවැත්වුවොත් මෙයා මේ කරන්නේ සමස්තයක් වශයෙන් හතරමහා ධාතුන්ටම ගොනු කරලා ස්කන්ධ කරලා කන්දක් වශයෙන් හිත දාන එක. මෙහෙම දාගෙන ඉන්න පුළුවන් වීමම භවනා ප්‍රවිෂ්ටයක්. මේක සරුවචනන්සේ විතරක් කියපු එකක්. මොකද මේක සරුවචනන්සේ කිව්වේ නෑ මේක නිර්මාණයක් කියලා. මේක දේව නිර්මාණයක් මේක නිර්මාපකෙක් ඉන්න නිර්මාපකට තමයි උඹට උනෝනම් හිත දාන්න පුළුවන් වෙන්නේ කියලා. ඒකට ඉන්දියාවේ පැවතිච්ච මතේ තමයි මට මගේ කයට හිත දාන්න නම් මාව නිර්මාණය කරපු නිර්මාපකයාට ඕන වෙන්න ඕනේ කයට හිත දාන්න. උන්ද ඉන්නවද නැද්ද දන්නෙත් නැහැ. උන්ද හදලා තියෙන්නේ බාහිරවත් වෙන විදියට. එහෙම නැත්නම් ඊයත් විශ්වාස කරා මට මගේ කයට හිත දාන්න ඕන නම් හොඳට බණ භාවනා කරපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මගේ හිතට බලපෑමක් කරන්න ඕන. එතකොට මට පුළුවන් මගේ කයට හිත දාන්නේ කියලා. එහෙම නැත්නම් හිතුවා කයට හිත එන එක අහම්බයක් කියලා. කිසියම් න්‍යාය ධර්මයක් නැහැ අහම්බයක් කියලා. එහෙම නැත්නම් හිතුවා මේ බලවතර දිවි දේවතාවෝ ඇවිල්ලා හිත දාන්න ඕනේ හරියට කෙනෙකුට මේ භූතාවේශ වෙන්න වාගේ කියලා. ඉතින් මේ හතරෙන් එහාට කවුරුත් ගියේ නැහැ. ඉතින් බුදුජානක සඳහන් කරා මේ හේතු අප්‍රත්‍ය කියන එක මම මුලින්ම අයින් කළා දානවා. එහෙම එකක් නැහැ. මේකට ක්‍රමයක් තියෙනවා. හැබැයි ඔය හිතන විදිහට සර්බලදාරි දෙවියන්වත් ඉෂ්ට දේවතාවුන් වහන්සේලාවත් බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණියොත් නෙවෙයි උඹලාට මං කියනවා බණක් වශයෙන් පුළුවන් නම් මේ තමන්ගේ කයට හිත දාගෙන ඉන්න ඒ හිත දාගෙන ඉන්න හැම චිත්තක්ෂණයකම මුළු ලෝකෙම දන් දීමේ දාන කුසලයේ සිද්ධ වෙනවා ඒ වගේම සීල කුසලය මෙහෙමයි කියන්නේ ඒක ඉන්න පුළුවන් නම් චිත්තක්ෂණයක් තමන්ගේ කයේ ඉන්න පුළුවන් නම් මයි සීලේ හරි කියලා සහතිකයක් ලැබෙනවා සීලේ වැරදි නම් චිත්තක්ෂණයක්වත් කයෙහි හිත ඉන්න බෑ. ඒ නිසා චිත්තක්ෂණයක් කයෙ ඉන්නකොට ලොකු සතුටක් ඇති වෙනවා. මට දිගටම සීලේ පිළිබඳ ආඩම්බරයක් නැති වුණා චිත්තක්ෂණයක ආඩම්බරයක් ආවා. චිත්තක්ෂණ දෙක ආඩම්බරයක් ආවා. චිත්තක්ෂණ තුනක ආඩම්බරයක් ආවයි කියන. ඉතර වැලිකඩ හිර ගෙදර ගියාට පස්සේ මේ මිනිස්සු කියනවා ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා උඩ ආසනයක ඉඳන් වටටත් වටටත් යාන අපිට භාවනා කරපළ භාවනා කරපළ කියනවා. ඒ අධිකාරිවරුත් කරන හොඳ වැඩක්. සංස කොහොම හිටියද කියලා අහන ඇද්දක වහගත්තාම මේ මිනි මරලා ඇවිල්ලා ඉන්න අපි. ඒ වගේම මෙන්න මරණ චෝදනාව ඇවිල්ලා ඉන්න අපි ඇද්දක වහත්තාම කොහොම හිටියද කියලා. ඒක චිත්තක්ෂණයකටත් පුළුවන් ද කියලා අහනවා. මේ මේ මරණ දණ්ඩනේ අයින් කරලා ඒ පව් අපතක කරලා කායට හිත දාන්න. ඉතින් ඒ නිසා ඔබ වහන්සලා කරන වැඩේ වැරද්දක් නැහැ. වැඩක් නැහැ හාමුදුරනේ. වෙන්නේ නැහැ මොකක්වත් ඔගේ. මොකද අපේ හිත නිතරම දෙස් දෙනවා මේ හිරගේ ඇතුලේ මේ බරපතල වැඩ ඇතුව හෝ මරණ දන්නේ ලක් වෙච්ච ඇත්තෝ භාවනා වැඩසටහන් කරනවා අද්දක වහගත්ත ගම මොකක්ද දෙන්නේ කියලා. එහෙනම් මම මේ කතා කරුවේ ඒක කියන්නේ නෙමෙයි ස්වාමීන් වහන්සේ. ආදෝපවහන්සේ අපිට සක්මනේ ගන්නවා. මට සක්මනේ වම තියෙනකොට වම කකුල් දෙකේම ඉනකොට කකුල් දෙකේ ඉන බව තේරිලා දකුණු කකුල උස්සනකොට වමට බර යන්නේ හැටි තේරුණා. මට තේරුණා මේක ඒකාන්තෙම කයේ හිත තියෙන්නේ කියලා හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ. වමේ තිබුණේ අත්දැකීම සති එහෙම දකුණු කකුලට ගියා. ආයෙ වමට ගියා. දෙවෙනි සැරේ දකුණට යනකොට ඇඬුණා ස්වාමීන් වහන්සේ. මටත් භාවනා කරන්න පුළුවන් කියලා මට හිතුණා ඔබ වහන්සේට කියන්න ඕන කියලා ඊට පස්සේ භාවනා හරියන්නේ නැහැ කිව්වා. මට පුළුවන් භාවනා කරන්න. මට සතිය පිටවන්න පුළුවන්. ඉතින් මේ මනසට එන සතුට අපිට එන්නේ නැහැ මොකද අපිට තාම මරණ දඬුවමේ නියම වෙලා නැහැ. ඒ වගේ මේ මනසය වගේ අපි මිනි මරලා නැහැ. මිනි මරපේ කාට තේරෙනවා එයාට උනත් නිවන් මාර්ගේ පෑදෙන බව මේ කය සාක්ෂි කරගන්න පුළුවන් බව චිත්තක්ෂණ වශයෙන් පරියංකයක නොඋනත් සක්මනේදී හරි ගත්තට පස්සේ ඌට බලාපොරොත්තුවක් ඇති වෙනවනේ. අඩු ගානේ සක්මන අද මට හතරක් කරගන්න පුළුවන් වුණා. පහක් කරොත්, හයක් කරොත් සියල්ල අමතක කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ පුංචි ධාතු මනසකාරයට සම්බන්ධ කරගත්ත, පට වියාපෝ තේජෝ වලට සම්බන්ධ කරගත්ත මේ පුංචි එල්ලයක් තියාගත්තොත් අපේ ජීවිතේ. මටත් පුළුවන් හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්න. මටත් පුළුවන් කකුල් දෙකෙම හිටගෙන ඉන්නකොට කකුල් දෙකේ හිටගෙන ඉන්න කියලා දාගන්න. මට පුළුවන් කකුල් දෙකේ හිටගෙන එක් කකුලක් උස්සනකොට අනෙක් කකුලට මේ හතර මහා ධාතුන්ගේ බර වැටෙන හැටි දැනගන්න. මටත් පුළුවන් ඒ උස්සපු කකුල බිම තියෙනකොට අනෙක් කකුල ඉස්සිලා මේකට බර යන හැටි දැනගන්න කියලා කිව්වනම් මේ කතා කරන්නේ හතර මහා ධාතුන්ගේ සමස්තේ. භූතයන්ගේ සමස්තේ. දැන් ඒත් පර්යංකේ ඉන්නකොට වායෝ ධාතුව විශේෂණය වෙනවා. සක්මන් කරනකොට පටවි ධාතු විශේෂණය වෙනවා. දැන් අර හතරෙන් එකක් ගලවනවා අපි. හතරමහා ධාතුන් සමස්තයක් වශයෙන් දාලා කය වශයෙන් දාලා ඒ කයෙයි මේ පඨවි කය, ආපෝ කය, තේජෝ කය, වායෝ කය හරියට ලුණු ගෙඩික පොත්ත ගලවන්න වගේ නැත්තම් කඩුවක් කොපුවෙන් ඇදලා ගන්නවා වගේ වෙන් කළ ගන්නවා. අරගෙන කියනවා මෙතන ඉඳගෙන ඉන්නකොට මම මේ හතරමා ධාතුන්ගෙන් ඉස්සලා හතරමා ධාතුන දාලා වායෝ පොට්ටබ ධාතුට හිත දාන්නේ. ඒකේ තියෙන පුම්බන හකුලන ගතිය. ඒකේ තියෙන්නේ නාස්පුඩු පුරවාගෙන යන ගතිය. මට ඒකේ ඉන්න පුළුවන් නම්. ඒතර මම දන්නවා හතර මහා ධාතුන්ට වඩා හතරෙන් එකක් විශේෂණය කරලා විශේෂණය කරලා නෙවෙයි ඒක විශේෂණය වෙන වෙලාවේ එතන හිත තිබ්බා කියලා සපේලා කියන්න පුළුවන්. ඔච්චර කමටන් සුද්ධ කරනවා කියන්නේ. ඊට අමතරව කියන්න පුළුවන් සක්මන් කරනකොට මට තියෙන පටවි ධාතු ගතිය කකුලේ තද ගතිය පොළවේ තද ගතියත් එක්ක සිප වැළඳ ගන්න හැටි. එතකොට හුස්මත් වැටෙන්න පුළුවන්. පල්ලෙහාදී ඊයේත් එක්කනේ ලියලා දෙනවා. එහෙම ඉනකොට ඉබේම හුස්මට ප්‍රශ්නයක් නැහැ. ඒත් හතර මහා ධාතුන් තමයි. හැබැයි හතරෙන් එකක් ගලවලා නැහැ. ගලවන්න හදනකොට සමස්ත පේනවා. ප්‍රශ්නයක් නැහැ. ඒත් කායානුපසනාව. හැබැයි කියන්න ඕනේ මම මේ ගියේ නම් පය හැප්පෙනවා බලන්න. එහෙම බල බලා ඉන්නකොට මට හොඳට මීහනයිලේ හුස්ම පොද යනවා එනවා තේරෙනවා. එතකොට මේ හුස්ම පොද වැටීම පය බැලීමට බාධාවත්ද? නැත්තම් ඒ හුස්ම පොද වැටෙහෙදිම වෙන වගේම පියවර තියන්න පුළුවන්ද කියලා බැලුවොත් අපි අර හතරක් එකට බැඳිලා තිබුණු මේ තේඩාවක් වගේ එකක්. ඒකේ ලනුපටවල් ගලවනවා දැන්. මේක වායෝ ධාතුව. මේක පාඨවි ධාතුව. මේක ආපෝ ධාතුව. භාවනා කරනකොට වැක්කිරෙන දාඩියක් එනවා. ඉතින් එතකොට නදකෙන් විතරක් මේක මේ යාගනිෂන් කරලත් නෑ, ෆෑන් එකක්වත් අතේ නෑ, උලන් වදිනවා. අර මේ කියන වෙනුවට මේ ආපෝ ධාතුව කතා කරන වෙලාව ඒ වෙලාවේ මුළු ඇඟම වැක්කෙනවා. ඒකට පටවිය අත ප්‍රසිද්ධ වෙන්නේත් නැහැ. වෙන වායෝ ධාතු ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. වායෝ ධාතු නැතිකම තමයි තියෙන්නේ. හුලම් පොත හෙල්ලෙන්නේවත් නැහැ. වැක්කෙනකොට දැනගන්න පුළුවන් වුණත් මේ එන්නේ මේ ආපෝ ධාතු වැක්කෙන ගතිය කියලා. ඒක තේජෝ ධාතුවත් එක්ක සම්පාත වෙලා තියෙන ඒතර ද්වේෂය නෙමෙයි තියෙන්නේ අනේ මේ හුස්ම බලනකොට පේන්නේ ආ වායෝ ධාතුව දැන් මේන් බොලන් මෙන්න දැන් ආව ආපෝ ධාතුව කියලා ඒක ඒ විදිහට වාර්තා කරන්න පුළුවන් නම් එයා විශ්වගත සතේ මට ආපෝ ධාතුවේ වැగిරෙන බව වැටහුණා මට ආපෝ ධාතුවේ ආබන්ධන ගතිය වැටුණා කිව්වොත් එයා දාඩිය කියන නම පාවිච්චි කරන්නේ මට කනේ දාඩි දෙම නහයේ දාඩි දෙම බඩේ දාඩි දෙම කියන බොළඳ කතා මට වැగిරෙන ගතිය වැටුණා ඒක හරි අමාරුයි. ඒක ඒක අමාරු වෙන්නේ මොකද කාය ආසාව අතාරින්නවා. ජීවිත ආසාව අතාරිනවා. තැලිවල ආපෝ ධාතු වැగిරෙන හැටි. ඉතින් මේ නව දොරෙන්ම කාරළු වැగిරෙනවනේ. හැම වෙලාවෙම වැగిරෙනවා. කනෙන්, නාසයෙන්, දිවෙන්, කනෙන්, ඇහෙන්, ලිංගේන්ද්‍රියෝලෙන් දාඩිය වැගෙන මේ වැగిරෙන්න නතර කරන්න මේ අපි ඇඳුම් ඇදගෙන වහගෙන මේ හින සෙල්ලම් දාන්නේ මේ මේ රූපලාවන්‍ය මොන රූපලාවන්‍ය දැම්මත් වැగిරෙනවා. බුදුරජාණන් සඳහන් කළ තියෙනවා කුණු වෙච්ච මස් පිරිච්ච කලයක් අරගෙන පිටි මොන පින්තාරුව දැම්මත් අත ගන්න අත ගන්න අතේ ගෑවෙනවා මෝදු වෙනවා අර කුණු මස් එහෙම නැත්නම් අසුචි. මේ කයෙම අසුචි පිරිකාවේ අකලයක්. ඔක මොන ආලවට්ටම දැම්මත් මොන රූපලාවන්‍ය දැම්මත් ওই වැగిරෙන ගතිය වළක්වන්න බෑ. ඒක මැරිලා පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ පූජාව වැగిරෙන්නම ගන්නවා. මිනිය ඉදිමිලා වැగిරෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ මේ ආපෝ ධාතුව ගියාම 95%ක්ම අයින් වෙනවා අපේ. ඉතුරු වෙන්නේ මේ ලාහකට විතර ගන්න පුළුවන් අඩලස්සක් විතර. අලු ටිකක් විතරයි මේකේ තියෙන්නේ. ඉතින් ඒකට වතුර දාලා හුලං ගහපුවම තමයි මේ මනුස්ස ශරීරයක් හැදෙන්නේ. ඒකට තමයි මේ ස්ත්‍රී ශරීරය කියන්නේ, පුරුෂ ශරීරය කියන්නේ, තරුණ ශරීරය කියලා කියන්නේ, වයසක ශරීරය කියලා කියන්නේ. ඉතින් ඒක දැක්කට පස්සේ ඒවට අපි ප්‍රේම කරනවා. යම් වෙලාවකට මේකේ ආපෝ ධාතු අයින් කරලා ඉවර අර අලු වඳුන ගත්තොත් කාටවත් එකට ඔය විදියට නීවරණ ඇති කරන්නත් බෑ. ප්‍රේම කරන්නත් බෑ. ඒක තමයි ප්‍රകൃතිය. ඒක නිසා කතෝලික කෙනෙක් මරිච්චාම මිනියට වස්ත්‍රයක් දාන ගමන් ash to ash soil to soil කියලා කියනවා මේ අලු අලු වලට යයි පසලට පස එකතු වෙයි. පුද්ගලයා නෑ දැන්. අර බොල් මිනි පෙට්ටියට පස් ටික දාන ගමන් කියනවා ash to ash soil to soil කියලා ආපහු මේක අලුවේ වඩටපත් වෙනවා ආපහු මේක පටවි ධාතු බවටපත් වෙනවා. ඉතින් අර ඒක පණ තියෙන කොටයි පණ නැති කොටයි තියෙන වෙනස ඉස්සాత බැඳගෙන අඬන තරන්නේ. පණ ඇති කයේ පණ නැති කය දෙකේම තියෙන හතරමා ධාතුන්. ඇත්තටම හතරමා ධාතුන් දන්නේත් නැහැ මම ඉන්නේ පණ ඇති කයකද පණ නැති කයකද කියලා. අතරමා ධාතුන් දන්නෙත් නෑ මම ඉන්නේ තරුණ කයකද, ඊළඳාරි කයකද, වයසක කයකද, ළමා කයකද කියලා. පණ ඇති පන්නේ දන්නෙත් නෑ. ඉතින් ඒක අල්ලගෙන කොතන කතාවේ රඟ බලන්න දැන් කවුරු හරි කිව්වොත් එහෙම සිංගල් මිනිස්සෙක් සිංගල් මිනිස්සෙක් ගහගෙන මරලා තිනවා. ඉතින් ප්‍රවෘත්තියක් විතරයි. බැරි වෙලාවක් දෙමළ මිනිස්සෙක් සිංගල් මිනිස්සුන්ට ගහලා මරලා තිනවා කියලා කිව්වොත් අම්ම නැට්ට උස්සගෙන ඉතින් දුවපන් අම්මා. සිංහලෙන් මැරලා තියෙන හාමුදුර කෙනෙක් කිව්වොත් හෙට යුද්ධේ. ඊතරම් මේ හතර මහා ධාතුන් වලට අපි ආරෝපණය කරන දේවල් අර රහතන් වහන්සේට නැහැ. රහතන් සිට කාරණා දෙකක් නිසා නැහැ. එකක් මේ හතර මහා ධාතුන් දිහා බලන්නේ නීවරණ වලින් ආතුර වෙලා නෙවෙයි. එයා දන්නවා මුළු ලෝකෙම ආතුර වෙලා ඉන්නේ කියලා. මම ආතුර නොවන බවක් දන්නවා. ලෝකයා මේ විදිහට හැසිරෙන්නේ මේ හතර මහා ධාතුන්ට අගයන් ආඩම්බරයෙන් දීලා. අපි හරියට සෙල්ලම් බඩුවකට ඇඳුම් අඳලා දුව කියාගෙන සෙල්ලම් කරනවා. ඒ බුදු ජානක වැඩ ඉන කාලේ හිටියා මේ අනාථපිණ්ඩික සිටුමාන මිනිවිරියක් එයා ඒ අම්මා කුසී යකුසිරි කියලා තෙල්ලම් කරනට ඉන්දියාප්පන් හදලා ඉතුරු වෙච්ච මැටි ටික අතර දෙනවා පාම් පිටි ටික. ඉතින් ආයෙකින් බබෙක් කරනවා. දුවක් හදනවා. හදලා ඇඳුම් අඳගෙන ඉතින් දුව නලවනවා. ඉතින් ඒකට ඉතින් ආයමර කුස්සියම් මට තමන්ගේ වැඩක් කරගන්න බෑ නලවනලා ඉන්නකොට අර පිටු බබා පිටි බබා වැටලා අතපය කරලා යනවා. මේ ළමයා අඬනවා අඬනවා අඬනවා අඬනවා මගේ පිට දීතලිකාවගේ අතපය කැඩුනෝ කියලා නතර කරන්න බෑ. කුස්සියම්ම බලනවා බෑ. පස්සේ අම්මට කියලා දෙනවා බෑ. දැන් එතකොට අනාථපිණ්ඩිකතුමා බුදුරජාණන්සෙත් එක්ක සාකච්ඡාවක් එළියේ. දැන් මාලිගාව ඇතුලේ එන සද්දේ ඉතින් අනාථපිණ්ඩිකුවත් මේ කෙල්ලට හරි ආදරේ. කතා කරලා කියනවා මේ බුදුහාමුදුරන්ගේ අවසර නැ මොකද ළමයා හඬන්නේ කියලා අහනවා. මෙන්න මේමයි මේ සෙල්ලම් බඩුව කැඩලා. ඊට පස්සේ ගෙනත් දෙන්න කියලා කියන උකුලේ තියාගන්න. ඉතින් අර ළමයා මොන මොකක්වත් නැහැ ඉසాత වැඳගෙන අන්නවා මගේ පිට දීතලිකාවගේ මේ පිටි බබාගේ අතපය කැඩලා මැරුණා කියලා. ඉතින් කියන එක ඇත්ත අපේ ක්‍රමයක් තියෙනවා දුව. එහෙම මැරිච්චාම අපි බුදුහාමුදුරන්ට 10 දවසේ දානයක් දෙනවා. ඔයා ගිහිල්ලා ආරාධනා කරන්න බුදුහාමුදුරන්ට මම ලැහැත්ති කරන්න ලොකු දානයක් හත් දවසේ ගියා. ඉතින් මේ ළමයා තුන් අත හරි ගසලා කොණ්ඩේ පීරණ ගිහලා හරි ගසලා බුදුහාමර කියනවා අනේ බලන්න මගේ පිට දීජිලිකාව මැරුණා. පිට දීජිලිකාව අතපය ගන්නවා අනේ ඔබ වහන්සේ මං කෙරේ අනුකම්පා කරලා මේ හත් දවසේ දාන බාර ගන්න. අනේ බුදුරජාන්සේ බාර ගන්නවා. ඉතින් බබා ගැන්ඩිල්ල ඉවරයි. හත් වෙනි දවසේ බුදුරජාන්සේ වඩනවා. වැඩිලා කියනවා මේ පිට දීජිලිකාව අරමුණු කරන හෝ දානයක් දුන්නොත් පින් සිද්ධ වෙනවා. දැන් මේ කියන්නේ බබාට නෙමෙයි අනාථ වෙන්නික සිතුවන්න නැත්තම් ඕගොල්ලන්. බබා අරමුණු කරගෙන පිට දීතිලික වස්තු කියලා තියෙනවා බලන්න ওই പ്രേත වස්තු වල එක. ඒක පෙරේත වස්තුවක් නන් නෙවෙයි ඕක හැබැයි. පිට දීතිලික කියන්නේ පෙරේතයක් නෙවෙයි. ඒකට දාලා තියෙනවා ඒ නමින් හෝ දාන ඇද්දුනේ කොට නැගිලා බුදුදහමසේ කොච්චර බොළඳ ළමයෙක් උනත් මේ නලවන හැටි බලන්න ඒ ළමයන් අඬන ඇඬිල්ලයි අපේ ඇඬිල්ලයි මොකද්ද වෙනස? අපිත් මේ අපි හදපු ගේ කැඩුනා. අපි හද ඔරුව කැඩුනා. අපි හද කාරෙක් කැඩුනා. අපි හදපු මගේ ගෑණි මැරුණා. තාත්තා මැරුණා කියලා ඉන්නේ හරියට අපි එනකොට මේ ඔක්කොම අරගෙන හිතාගෙන ආවා. ඒ පිස්සු මේ තන්නේ කර අහම්බයක් තියෙන්නේ. අහුවෙන එකකට අහුවෙනවා. අහුවෙලල ඒක බදාගත්තාම අනික් සියල්ල මමතක කරනවා. යම් වෙලාවක ධාතු මනස්කාට දාලා බැලුවොත් පේනවා මේ ලෝකේ යම් යම් කොටස් වලට අපි ප්‍රිය කරන්නත් යම් යම් කොටස් වලට අපි අප්‍රිය කරන්නත් යම් යම් මල් වලට කැමති. යම් යම් මල් වලට කැමති නැහැ. යම් යම් ආහාර වලට කැමති. යම් යම් දේවල්ට කැමති නැහැ. මේ ඒ දේවල් වල එහෙම කන්නේ ධාතු වල එහෙම කන්නේ ඉතින් රහතන් වහන්සේට පේනවා මේ මිනිස්සයා කියන සතා, මේ මිනිස්සයා කියන අමනයා, මේ මිනිස්සයා කියන ආතුර වෙච්ච මිනිස්සයා මේ කාමෙට මේ ධාතුන් වලට කොච්චර කතන්දර ගොතනවද කියලා. ඒ කතන්දර ගොතන්නේ ඒකාන්තයෙන්ම නීවරණ කියන පාට කන්නඩියෙන් බලන්න ඕනේ. යම් වෙලාවක නීවරණ පාට කට්ටාට යන බැලුවොත් මේ පිටි ටිකක් අල්ලගෙන නටලා තියෙනවා. ඉන්දියාප්පන් හදලා ඉවරච්චාම ඔය පිටි ඉන්දියාප්පන් වංගෙඩි අන්තිමට ඉතුරුනවා මේ සාමාන්‍යයෙන් මේ තට්ටුවක් මිරිකෙන් නැති පිටි. ඉතින් හදලා ඉවරච්චාම ඔක දෙනවා පොඩි උන්ට සෙල්ලම් කරන්න. එහෙම නැත්නම් දැන් තියෙනවා ක්ලේ. සෙල්ලම් කරනවා. ඉතින් සෙල්ලම් කරනවා ළමයි බබාලා හදනවා අනම්මනම් හදනවා හදලා පණ දෙනවා. පණ දුන්නාට පස්සේ වැටුණාට පස්සේ ඒ ළමයට පිටි කැඩුණායි කියලා තේරෙන්නේ නැහැ. මැටි කැඩලා කියලා එයාට පේන්නේ බබා නැති උනායි කියලා. ඉතින් නලවන්න නම් මෙයා බබා කියලා බාර ගන්න වෙනවා. මේ බබා නලවන්න නම් එයා දුව කියලා බාර ගන්න. උතුරන්ස් කියන ඔව් ඔව් මේ දුවෙක් නැතු වෙච්චාම මේව කනගාටු වෙනවා තමයි. ඒකට අපි අපි පොඩි පිංකමක් තියෙනවා. අපි හත් දවසේ දානයක් දෙමු. අදම අදිෂ්ඨානයක් ගන්න. අද ඉඳලා ඔයා මේ පරිප්පු කරන්න පටන් ගන්නකෝ. හාල් වල වියහුලන්න පටන් ගන්නකෝ. හොඳට කොත්තමල්ලි ගෙනලා හොඳට හොදලා අවුවේ දාලා වේලලා කුඩු කරලා පටන් ගන්න මේකෙන් ඉතින් ළමයට වැඩ. ආගම කියන්නේ ඕක තමයි. ආගමෙන් අපිට පොඩි සෙල්ලම් පට්ටියක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ රණ්ඩු සරුවල් කරගන්න එපා. අන්සල්ට ගිහිල්ලා හඳුන් කරපත්තු කරන්නකෝ. මලක් පූජා කරන්නකෝ. පහනක් පත්තු කරන්නකෝ. එතකොට ඔයාට මේ පින්කමක් කරුවයි කියලා හරි සන්තෝෂයක් තියෙනවනේ. ඉතින් ඒට වැඩි උංගක් ලොකු වෙනසක් තියෙනවා. මේ බුද්ධ ඥානකේ ධාතු වන්දනා කරනට වැඩිය නැත්නම් ධාතු චේති වන්දනා කරනට ධම්ම චේති වන්දනා. ධම්ම චේති වන්දනා කියලා කියන්නේ සතර සතිපට්ඨාන. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දාන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දාන්නවා. කනකොට කන බව දාන්නවා. ඒ දන්නේ කොහොමද මේ හතරමා ධාතුන් සමස්තයක් වශයෙන් ගන්න කය කියලා අරගෙන ඒ කරන දේ ධාතු චේති වන්දනාවට වැඩි කියනවා. ඉතින් කියනවා ධම්ම චේති වන්දනාව. ඉතින් අපිට කොයි වෙලාවක හරි ආවනම් කයට හිත අපි හිතන්නේ හතරමා ධාතුන් සමස්තයක් වශයෙන්. ඉතින් ඉඳගෙන ඉනකොට හුස්ම ඉහළ පහළ යනවා වැටුණා කියලා කියන්නේ පටවි නෙවෙයි, තේජෝ නෙවෙයි, වායෝ. ඒක හරියට කියන්න පුළුවන් නම් මං ඉඳගෙන ඉනකොට මට බර ගැටිය වැටුණා පොළවේ හැපෙන තැන ඒ පටවි. හුස්ම ඉහළ පහළ පිම්බෙනවා බලමක් කවුද දිගාරෙනවා කියලා වාගේ, මයින්මක් අදිනවා වාගේ වායෝ ධාතුව ඒ එකක් ප්‍රකට වෙනවා. එකක් ප්‍රකට වෙනකොට තුනක් යටපත් වෙනවා කියලා බුදුජානනාංශයේ බුද්ධ ඥානෙන් කියනවා. වායෝ ධාතුව ප්‍රකට වෙනකොට අනික් ධාතු තුනම යටපත් කරනවා. තේජෝ ධාතුව ප්‍රකට වෙනකොට අනිත් ධාතු තුනම යටපත් කරනවා කියන්නේ ඒක වේදිකාවේ පාදම බවටපත් වෙනවා. එතකොට නළුවා වෙන්නේ තේජෝ ධාතුව අනිත් තුන් දෙනා වේදිකාව බවටපත් වෙනවා. වායෝ ධාතුව නටනකොට අනිත් තුන් දෙනා වේදිකාව බවටපත් වෙනවා. ධාරණය කරනවා මෙයා නටනවා. ඉතින් මේ දවසේ පුරාවට මේ හතර මහා ධාතුන් නට නැටිලා දිහා බලාන හිටියොත් ඒක කෙලින්ම නිවනට පාරක් තියෙන. නමුත් අපිට පේන්නේ මේ ගෑණියක් නටනවා උඩරට නටුන් නටනවා පාසරට නටුන් නටනවා වටේද සංගීතයේ දක්ෂින උත්තර භාරතීය සංගීතය කියලා මේ දාගත්තට පස්සේ නවදොරෙන් කාරළු නෙවෙයි කාමයක් ඇගිරෙනවා. කාමම් තලකරවන්ද ආඩදී කියලා කියනවා. මුලයට ගහලා කාමය නටන්න පටන් ගන්නවා. එයාට තේරෙන්නේ නැහැ මේ හතරමාද දාන්න ගියත් එයා හිතන්නේ මේ ගොරක කතා කතා කරන්නේ මේක රස විඳපංකෝ. මේ ලස්සන සුන්දර මේ කාව්‍යයක් නියන්නේ. ඔබ මහ ගොරකයා ඔබ මේ හතරමාද ධාතුන් බලන්න හදනවා. මේ ලස්සන බලපෑම් රූ රසේ අඳිනාලෙසේත් ලෙලදිදී විදුලිය පබා. මම කෙසේ පවසම්මෙසේ ඒ සුරලඳුන් දුන් රංග සුභාතන්න තානත්තනන්දෙන තානත්තනන් ඊට හරි කැමැති අපි Nobel Prize දෙනවා. දැනගත්තොත් මේ මර උගුලක් මේක අම්මන්ටි කෙනෙකුට පෝලා නටනකොට කී දහහක් අපාය යනවාද කියලා බැලුවොත් પરම්පරා කීයක් පව් කරගන්නවද? ඒකට අභිනන්දනය කරන්න ගියොත් සාදු කියන්න ගියොත් අකුසල් සමාදානෙ වෙන්න ගියොත් පුදුමාකාර අකුසල් වෙනවා. ඒ සේරම කපන්න පුළුවන් නම් මේ නැටවිල්ලක් තියෙන්නේ මේ නටන්නේ වායෝ ධාතුව. නැත්නම් මේ ආපෝ ධාතුව කියලා. එතකොට අර හතර මහා ධාතුන්ගෙන් එක ධාතුවක් වෙන් කරන්නයි ਸਰුවචාන්සි ඉස්සල පඨවි. ඊට පස්සේ ආපෝ තේජෝ වායෝ කියලා දාන්න. ඉතින් මේ දර්ශනේ තියෙනවා පුහුදුන් පුද්ගලයා තුළ. හතර මහා ධාතුන් එකතු වෙලා ගෑනු පිරිමි දාලා. ඊට පස්සේ නීවරණ අයින් කරාට පස්සේ තාමත් එයා හතර එකට දාලා බලනවා. කය කය කියන්නේ ස්කන්ධය. ඒ නිසා ගහක තියෙන කය, වැලි ගොඩක තියෙන කය, තමන්ගේ කය මේක දිහා කය දිහා බලනකොට පේන මේ හතරම ධාතුන් හැම එකෙම සමාකාරව හිටලා තියෙනවා. ඒකවත් අඩු වැඩි වෙලා නැහැ. නමුත් අපි ඒකට ආරූඪ කරනවා. ඒ ආරූඪ කරන්නේ අපේ සංස්කෘතිය හැටියට. අපේ හැදියාව හැටියට ඒවට ආරූඪ කරනවා. හැම සතෙක්ම එහෙම ආරූඪ කරනවා. ඒ නිසා අපිට උප්පත්ති කේන්දරයකුත් තියෙනවා ආරූඪ කේන්දරයකුත් තියෙනවා. ඔය නසත්‍රකාරය උප්පත්ති කේන්දරේ වැඩි ගණන් ගන්නෑ. ආරූඪ කේන්දරේ තමයි ගන්න හැදුනේ කොතනද? ඒ විදිහට තමයි යා බයිලාව පටන් අරගන්නේ. මේ සින්දුව පටන් අරගන්නේ. එතකොට සීක පුද්ගලෙක් බාටපත් වෙනකොට අර නැටුම දිහා බලනවා නීවරණ කියන ආවරණය විතරක් නෙවෙයි, එයා දිත්‍ය ආවරණයක් නැතුව බලනවා. සෝවන් වෙනකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඒතර ඉතුරු වෙනවා තණ්හා මාන කියන දෙක. සෝවන් සකදාගාමි අනාගාමි කෙනෙක් උතුමෙක් මේ වගේ නාටකමක් දිහා බලනකොට එයාට තාමත් පෘ탁ජනෙක්ගේ වගේ තෙත් වෙන ගතිය රාග ගතිය නැහැ. හැබැයි තාමත් රහත් නොවිච්ච නිසා මෙයා මේක දිහා තණ්හාවෙන් සහ මාන්නෙන් බලනවා. එයාට තාමත් ඒකට බැඳීම් ඇලීම් ඇති වෙන්න පුළුවන්. නමුත් අර විශාල වශයෙන් නිවරණයෙන් ඇති වෙන පටලවිල්ලත් ඒකෙන් දෘෂ්ටිගත වීමෙන් ඇති වෙන සංයෝජනයක් නැහැ. තණ්හා මාන දෙක තියෙනවා. සාමාන්‍ය අටුවා විස්තර කරන්නේ සීක පුද්ගලයාත් පෘථජන පුද්ගලයාත් පෘථග්ජන සීක පුද්ගලයාගේ දික්ටිමාන දික්ටි මේ ප්‍රපංච ධර්මේ නෑ මාන තණ්හා දෙක තියෙනවා. දැන් ඒතකොට රහත් වීම සඳහා කරන ප්‍රයත්නය කියලා කියන්නේ ආර්යයන් වහන්සේ නමක් සෝවාන් වෙච්ච කෙනෙක් මම මේ බලන බැල්මේ ඔක්කොම දකින විදිහට මට නීවරණ වල පටලවිල්ල නැහැ. මේ පාට කණ්ණාඩිය නෙවෙයි මම බලන්නේ වරින් වර. ඒ වගේ මට දෘෂ්ටියත් ගලවලා දාන්න පුළුවන්. තියෙන වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා. මොකද දෘෂ්ටි අපාගත වීමට බලපාන දෘෂ්ටි නැති වුණාට තාම සක්කාය දිට්ඨි නැතුන සක්කාය තියෙනවා. ඒ ළඟ යම් ප්‍රමාණයක් දෘෂ්ටි තියෙනවා. ඊට පස්සේ පේනවා මම දැන් මේ නටවන්නේ, මාව නලවන්නේ, මාව මේ ගෙනියන්නේ මාන්නයයි තෘෂ්ණාවයි නිසා. ඊට පස්සේ උත්සාහ කරන්න පුළුවන් තරම් ඒ දකින දකින දේ ධාතු වශයෙන් බලන බලනත් ඒ ධාතු දර්ශනය තුල උනත් නැත්නම් ධාතුන්ගේ නාඩගම තුල වුණත් පුළුවන් තරම් මේකේ මනාපමනාප දෙක මේ ධාතුන් නටනකොට අපිට අනිවාර්යයෙන් මේක විශේෂෝචර වෙන්නේ මනාපමනාපණන් තමයි. මනාපමනාප නැති මධ්‍යස්ථදී අපිට ගොදුරු වෙන්නේ අපිට ආපాతගත වෙන්නේ අපිට අරමුණු වෙන්නේ අපි අරමුණු කරන්නේ අපිට හිත වදින දේ. හිත වදිනවා කියන්නේ මනාපමනාප රුචි අරුචි කියන දෙකයි. එතකොට පේනවා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ රුචියට සහ අරුචියට කොච්චර පහඳිනවද කොච්චර දාසකම් කරනවද අපි කොච්චර දුර බැහැර යනවද කොච්චර හෙට්ටු කරනවද අපිට රුචි දෙ ලබා ගන්න. ඒ මොකද අපි හිතනවා මේ රුචි දෙය තුල සත්‍ය තියෙනවායි කියලා. නමුත් සරුවචන්සේ පැහැදිලිවම දේශනා කරනවා මහණි මේ මිනිස්සුયો සත්‍ය හොයන ක්‍රම පහක් තියෙනවා. සද්ධාව තුල සත්‍ය හොයනවා. රුචිය තුල සත්‍ය හොයනවා. අනුස්සතිය තුල ඇසු විරු ඥාන තුල සත්‍ය හොයනවා. දි ආකාර පරිවිතක්ක තුල සත්‍ය වෙනවා. වාද කරලා දිනන දේ සත් තුල සත්‍ය හොයනවා. දෘෂ්ටි තුල සත්‍ය හොයනවා. ඉතින් බුදු වුණාට පස්සේ මේ රහතන් වහන්සේ නෙමෙයි මේ කතා කරන්නේ. සර්වඥතා ඥානෙ මුළු ලෝකයාම මේ මැනුම් කිරුම් කරන ඔය පහට දාලා. මට කියන්න තියෙන මෙච්චරයි උඹ මේ රුචිය තුල සත්‍ය හේව්වත් උඹ රුචි කරන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් උඹ අරුචි කියලා විසි කරන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන් නම් අපි මෙතෙක් කල කොච්චර කර ලක්ෂ ගාණක් බුදුරු දකින්න ඇද්ද තාමත් රුචිය දිගේ යන නිසා සත්‍ය මඟ අරින්න ඇද්ද අපිට පුළුවන්ද මේ ගෞතම සර්වචනංශ මේ කියන බණ අහලා අනේ මේ අරුචි උනාට කමන්නේ මරන්න විනාශ කරන්න යන්නේ ඔකට තියෙන්න අරපන් රුචි උනායිට කමන්නේ ඔක අල්ල බදා ගන්න නටන්න එපා ওই රිචර්ච් දෙකට දෙකටම සමසෙන්න අරපන්. නැත්තම් ඔබේ මනාප දේ විතරක්ම තියෙන්න ඕනේ ලෝකේ අනික් සියල්ල විනාශ කරන්න ඕනේ කියලා වනස් හිතවිලි ඇති කරන්න එපා. ඔබ අමනාප දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඉතින් ඒක කියන්න අපේ ආචාර්යෝ කැමති නැහැ. ඒගොල්ලෝ කියනවා නෑ නෑ බුද්ධ ආගමට බණ අපේන එක නම් හොඳයි. ඒක තුල සත්‍ය තියෙනවමයි. අනික් ආගම් වලටයි මේ කියන්නේ කියලා. නෑ එහෙම ගන්නෑ. බුදුජානන්සෙත් කියනවා බුද්ධ ආගම තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් බුද්ධ ධර්මයේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා මේ ආගම තුලින් ධර්මයට යන්න නම් ඒ මනාපමනාපතයි. ඒකට එයා උත්සාහ කරන්නේ මේ තෘෂ්ණාවට සම්බන්ධ මනාපමනාප රුචි අරුචි අතරමැද දේ ඒකට කියනවා මනාපමනාප කියන වචන දෙකම දානවා. නැත්තම් රුචිත් නැති අරුචිත් නැති මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒව තමයි අපි කම්මැලි කියන්නේ. ඒව තමයි නීරසයි කියන්නේ. ඒව තමයි නොදකින් කියන්නේ. සත්‍ය තියෙන එතන. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ මනාපමනාප දෙක මැද. නැත්නම් රුචි අරුචි දෙක මැද. ඉතින් ඒක මහා කම්මැලිකම අපිට පේන්නේ දුප්පත්කමක් කියලා. අපිට පේන්නේ පෙරදිල්ලක් කියලා. අපිට පේන්නේ මේ හෙට්ටු කිරිල්ලක් නෝන්ජල්කමට කියලා. ඒ නිසා අපිට මනාපමනාප නැති දෙයක් ගාවට ගියාම අපි ඉක්මනට එතනින් අයින් වෙන්න හදනවා. රුචි අරුචි නැති දෙයකට ගියාම දැන් මොන බීමක් දුන්නත් වතුර වලට කැමති නැහැ. අපි මොකද වතුරේ රුචිත් නැහැ අරුචිත් නැහැ. ලෝකෙ තියෙන හොඳම බීම. මේ වාතය අපි අර සුවඳ දාලා ගන්නවා මේ ගඳ දාලා බලනවා එව්වට රුචි අරුචි උනාට මේ පිරිසිදු වාතයට කියනවා විජන වාතය කියලා ලෝකෙ මිල අධිකම දේ. මොකද ඒක වණ කරගත්තාට පස්සේ හදන්න බෑ. එනිසා එංගලන්තයේ ස්ටෝන් හෙන්ජ් කියන පළාත මේ මිනිස් වැඩි යන්නේ පෙරණි. කියන්නේ බොහොම මේ පැරණි ගොඩනැගිලි වගේක් අහුවෙලා තියෙනවා. ඉතින් ඒ කඳු වලට ගිහිලා වාතය මේ පීඩනයට ලක් කරලා කිලෝ එක ගෙනියලා චීන විකුණනවලු. මොකද මේ නගරවල මිනිස්සුන්ට වාතය පිරිසුදු වෙලා. ඉතින් අර මාස්ක් එකක් දාගෙන ස්ටෝන් හෙන්ජලින් ආපු වාතය හුස්ම ගන්න. ඉතින් සයිබුනානාගේ දුවට ගෑනටත් අමාරුණාලු මේ උණ හැදිලා. ඊට පස්සේ කිව්වලු මේ ලෙඩේ මේ උෂ්ණ පළාත වල ඉඳලා බෑ නුවර හුලං වැදුණා සනීප වෙයි කියලා. ඉතින් මිනිහා කල්පනා කරාලු හරි හරි ගිය පාර බයිසිකලේ ටයර් එකට හුලං ගැවේ නුවර ගිය වෙලාවේ කියලා ඌ ටයර් එක ගලවන ඇවිල්ලා නාහෙර තියලා ඇල්ලුවාලු. නුවර හුලං වදින අනේ ගෑණි මැරිලා ගියා. ඒ නිසා මේ පිරිසුදු වාතය ඕනද වෙච්ච දවසට මනුස්සයර තේරුයි අපි කොච්චර ආමනද කිය. වාතය කොච්චර පිරිසුදු කරනවද? අපිරිසුදු කරනවා මේ. පිරිසුදු ජලය ලෝකේ තියෙන අමෘතේ. අපි ඒක අපිරිසුදු කරගන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ජලය අප අපවිත්‍ර කරන එක තේරෙන්නේම නැහැ. බුදුජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා භික්ෂුවකට ජලයේ කිට්ටු තැනක මූත්‍රා කරන්න එපා, කෙල ගහන්න එපා, අසුචි පහ කරන්න එපා. මොකද එතකොට ඒක කෙලෙසිච්චාම මේ ගලන ගඟ දිගටම ඉන්න සියලු ප්‍රාණීන් ඒක නැවත අපිරිසුදු ජලයේ පිරිසුදු වෙන්න හරිම වියදම් අධික වැඩක්. ඉතින් ඒක නිසා මේ පිරිසුදු වාතේ අන්නේ දේ තේරුම් අරගෙන අපි මේ හතර මහ ධාතුන්ගෙන් එකක් වෙන් කරගෙන ඒක දිගේ බලනකොට තමයි ඔය පට වියාපෝ තේජෝ කියලා කියන සමස්තයක් වශයෙන් උත් ඒකේ පොඩි ලක්ෂණ වර්ගයක් තියෙනවා. ඒකක්වත් කාටවත් මායින් කරන්නේ හතර මහ ධාතුන් රජුරවන්න කියලා හිඟන්නට කියලා මායින් කරන්නේ උගතට නුගතට කියලා මායින් කරන්නේ මොකාටවත් මායින් කරන නිසා අන්තිම ප්‍රජාතන්ත්‍රවාදී. අන්තිම විනිවිද පේන සුළුයි. අන්තිම ශ්‍රම විභජනයත් හතර දෙනා මාරු කර කර වැඩේ කරන්නේ. අපි ඒකට ඒකෙන් එකකට කැමැති වෙනවා එකකට අකමැති වෙනවා. ඒකත් නෙමෙයි ප්‍රශ්නේ. කොච්චර අපි මේ කැමැති අකමැති දේවල්ට නැටුවත් අපිට මේ හතරමා ධාතුන් දෙක අතරමැද එක නිතරම දෙනවා. අපි ඒක කම්මැලි, නීරසයි, නොදකින් කියලා අපි විනෝදාංශති කියනවා. අපි චාරිකා යනවා. සාමාන්‍ය දේ ආව හරිම පාළුවේක නැති බෙරියත් අංගේ වැඩ මට ඕනේ රුචිය නමුත් බුදුසසුන කියන රුචිය තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. අරුචි කියලා විසිකරපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. අද ඔය දීවැඩියාව කියන්නේ එහෙම ලෙඩක්. රුචි රුචි දේවල් කන්න ගිහිල්ලා මිනිස්සයා ලෙඩ වෙලා. මිනිස්සාර කිව්වොත් ඔය පෙති ගිලින්න එපා යකෝ. ඔය පළතුරු කනකොට ලෙල්ල කහපන්. ලෙල්ලේ තමයි බේත තියෙන්නේ. එළවලු කනකොට ලෙල්ල කහපන්. ඒකේ තමයි බේත තියෙන්නේ. ෆයිබර් එක තියෙන. දැන් අපි සූප සාස්ත්‍රයට ගිහිල්ලා ඒ ඔක්කොම අයින් කරලා අර මදේ විතරක් කරන කාලා පාටි දාලා අන්තිම කඩේට ගිහිල්ලා බනනා ෆයිබර් කියලා වෙනම සැලසිලා ගන්නවා ඇපල් ෆයිබර් කියලා පොත්ත කපලා විසි කරලා ෆයිබර් පිටි ගන්න වෙනම. ඒකල දොස්තරලා පොත් පිට පොත් ලියනවා ඕම කළ බෑ දීවැඩිය අනත කරන්න මේ මේම කරන්න ඕනේ කියලා. ඒ කතා කරන දොස්තරට දීවැඩියා. කනකොට කාපියා ස්වභාවයි. මොකක්වත් වෙන්නේ නැහැ. ඒක බෑ රුචි අරුචි බෑ සූප සාත්‍රයට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඔය සතා දර්පයට රිලව කන්න පටන් ගන්න පොත්තෙන් ඌට කවදාකවත් දිය වෙඩියව තියා මොකුත් නැහැ කැන්සර් නැහැ කොලෙස්ටරෝල් නැහැ ඇති අපිට බන්නේ නැහැ. උණ්ඩත් ඔය ටිකක් ඇති ඌ උණ්ඩ විශේෂඥයොත් නැහැ උණ්ඩ ගුණහරපත් නැහැ උන් නන්දාන්නෙත් නැහැ ස්වභාවයෙන් කන්නේ. ඉතින් මේ ධාතු ගුණ භාවනා කරනකොට මේක තේරුම් ගත්ත මනුස්සයාගේ සෞඛ්‍යයට තද බල බලපෑමක් තියෙනවා. නීවරණයෙන් තොරව ධාතු දිහා බලනකොටත්, ditthිය නැතුව ධාතු දිහා බලනකොටත්, ඊට පස්සේ මාන තණ්හා දෙක නැති කරන අදහසින් ධාතු දිහා බලනකොටත් ෘචර්සුකම් නැතුව, Tamanට වෙත පැමිණිච්ච එක හොඳම නිදර්ශනේ පින්ඩපාත යනකොට පහත්තරට ලැබෙන දෙයි. කොයි කෙනා කොයි එක බෙදන්නද කියලා බෙදන මනුස්සයා දන්නෙත් නැහැ. පින්ඩපාතේ වඩිද නැද්ද දන්නෙත් නැහැ. ගියාට පස්සේ තියෙන මොනවා ටිකක් දෙනවා. අනලා කණ්ඩ මොකක්වත් වෙන්නේ නැහැ මොකක්වත් වෙන්නේ නැහැ සූප සාත්‍රාණ බුදුසෙන් ඒත් කියලා තියෙනවා කහ මිශ්‍ර බත් වගේ දේවල් ඒ සමහර මිනිස්සු තුවාල වල සරවදින්න බත් කියලා වදිනවා ඉවත් පූජා කරනවා පින්න පාතේට අන්‍ය ආගමිකෝ ඔය වළඳන්න එපයි කියලා ඒ වගේ පූජා වලට තිබ්බ ඒව ගන්න සාමාන්‍ය මිනිස්සු දෙන කාපන් කියලා. ඉතින් අර මෛත්‍රී කරන කැපකාරයා කියනවා මේ මේ ඔ කියනවා කියන්න එපයි කියලා මෙවයි වුණා නැතිනම් මගේ තියෙන තින් කැප නැති දේවල් කියන ගතියක් තියෙනවලු ඒ ගෙදර අම්මා කියනවලු දුවට <clears throat> දරුවා මේ ওই නරක වෙච්ච රොටි විසි කරන්න එපා ඔක තියපන් පින්න පාතේ දෙන්න පුළුවන් කියනවලු මොනම දේ නරක වුණත් කියනවලු ඔක විසි කරන්න ඕනේ නැහනේ ඔය තියපන් හෙට උදේ පින්න පාස් දෙන්න පුළුවන් ඉතින් එහෙම කරන බෞද්ධයොත් ඉන්නවා ඉතින් ඒව තේරුම් ගන්න ඕනේ ඒක නෙවෙයි කතා කරන්නේ පින්න පාතේ ලැබිච්ච දේ ගහක් ළඟට ගියාම පළතුරු තිබුණොත් හොඳයි නැත්නම් ඒත් හොඳයි තියෙනවා නම් තියෙන විදිහට කාපන්. ওই අනම්මනම් හොදන්න සුද්ධ කරන්න ගිහිලා තමයි මේ අපේ තියෙන මේ ඉමුනිටි එක නැති කරලා තියෙන්නේ. ධාතු ගුණ වලට යනකොට ධාතුන් කෙරේ විශ්වාසය ඇති වෙච්ච දවසට දොස්තරලාට පෙන්ෂන් ගන්න පුළුවන්. නීතිඥයට පෙන්ෂන් ගන්න පුළුවන්. බැංකු කාරින්ට පෙන්ෂන් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඔක්කොම අපිට ධාතුන් වෙන් කරලා හොඳ දේ දෙඤ්ඤම් කියලා අපිව වාල් කරගෙන අපිට මේ මේ හතරමා ධාතුන් පිළිබඳ ඒගොල්ලන්ගේ බණ බයිලව් ගන්නන්න හදනවා. බුදුජානනාචි අපිට මතක් කරලා තියෙනවා. පෘථජ්ජනය මේක නීවරණ තුලින් බලන්නේ. ඌට බලන්න බෑ. අර අර හතර පහ දෙනා ඇවිල්ලා ඒ දැලේ එලලා තියෙන්නේ. අපි එන්නත් ඉස්සල්ලා. නමුත් නීවරණ කපන්න පුළුවන් කැපුවට පස්සේ උඹට ඕනේ නම් සෝවන් වෙලා දිත්‍ය නැතුව සක්කාය දිට්ඨිය කියන මේ ධාතු මම මේක මගේ මේක මගේ ආත්මය කියලා පට ආපං නමඤ්ඤති ආපතෝ නමඤ්ඤති ආපාය නමඤ්ඤති ආපං මේචි නමඤ්ඤති මේ ආප කියන මේ ජලය නැත්නම් වැగిරෙන ගතිය මම නෙවෙයි එහි මම වෙන්නේ මගෙන් එය වෙන්නේ ඒක මගේ කියලා මං අභිනන්දනය කරන්නේ මොකද මං දැකලා තියෙනවා ඒක නිසා අපිට කොකාකෝලා හොඳ ස්ප්‍රයිට්ද හොඳ කතාවක් එන්නේ නැහැ. දෙකම ආපෝ ධාතුව. අපි මේ ගිහිල්ලා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ගිහිල්ලා කෑවට උගේ 99.99ක් තියෙන වතුර. ඒ වතුර එකක් බීපන්කෝ. මොකක්ද ප්‍රශ්නයක් ඔය ඔය ඒව අතර කිසි වෙනසක් නැහැ. ඔය අතර හැම එකෙම කාසිනෝජෙනික් එකක් තියෙනවා. කැන්සර් ඇති කරන කිමිකල් එකක් දානවා. ඒ පාටකරනද හැම එකක්ම කාසිනෝජෙනික්. ඒ කාසිනෝජෙනික් අඩු එක ගුණයි. කාසුනේ දාන්නත් ඒ මිනිස්සු සෑහෙන වේදම් කරනවා. ඉතින් නොදා දෙන වතුර ගත්තාම මොකක්වත් නැහැ. ඒ නිසා ඥානවන්තය වතුර බොනවා. අනික් කට්ටිය ඔය එක එක එක එක જાති දාලා ඒ කම්පැනි කරන සෙල්ලම් කරනවා. ඒ නිසා මේ ආපෝ ධාතුව පිළිබඳව යථාභූත ඥානෙ එනකොට අපිට කිසිම ඒජන්ත කෙනෙක් ඕනේ මේ ස්වභාවයේ තියෙන එක තමයි අපිට ගැලපෙන්නේ කියලා රහතන් වහන්සේ අර කියන විදිහට ආශ්‍රවයන් අයින් කරගන්නවා. මට මේක සපේලා දෙන කෙනෙක් ඉන්නවා කෙනෙකුට මට තේරෙන්නේ මටයි තේරෙන්නේ මේ හතර මහ ධාතුන්ගෙන් කොයි එකද මේ ස්වභාවයෙන් Tamanට ලැබෙන එක තමයි කර්මානුරූප. ඒක තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. ඒවා යම් කිසි හේතුකට ලැබෙන්නේ. ඔක වෙනස් කරන්න ගියාට කවදා හෝ ඒක සිද්ධ වෙන නිසා වෙන දෙයකට වෙන්න දෙන්න. ඇඟි দাড়ি දානවා দাড়ි දාන්න අරින්න. පිපාසයක් දැනනවා පිපාසය දැනෙන්න අරින්න. තද ගතිය දැනනවා තද ගතිය දැනෙන්න අරින්න ඕක පොඩ්ඩක් ඉවසන්න. මෙලෙක් ගතිය දැනනවා මෙලෙක් ගතිය කියලා දැනගන්න මේ කවුරුත් මට මේ ඇවිල්ලා පිටත ගන්නව නෙවෙයි කියලා මේ එනේන ಗುಣ ටික ධාතුන්ගේ භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තා නම් එයා විශ්වගත මිනිසෙක්. එයාට බුදුහාමුදුරණ කියන්න දෙයක් තියෙනවා. භාෂාවක් තියෙනවා කතා කරන්න. දෙවියන්ට කතා කරත හැකි එකේ. බ්‍රහ්මයටත් කතා කරත. මොකද ඒ ඔක්කොම ඉන්නේ ධාතු තලයේ. හැබැයි මේ ගෑණි මිනිහා කොකා කෝලා ස්ප්‍රයිට් කියන්න ගත්තොත් ඉතින් දෙයියෝ මොනේ මොන බලා ගන්නවා මේ අකු කාලා තියෙන කෑමන. මේ ජාත්‍යන්තර කොම්පැනි වලින් කවලා ඇඳලා තියෙන ගතිය අද තරුණ પરම්පරාව දිහා බලන්න උන්ට කොම්පැනි නම් ටික නැතුව කතා කරන්න බෑනේ. ඒ ඒ කොම්පැනි නම කියලා තමයි බඩුවන අඳුරන්නේ. උන්ට හතර මා ධාතුන් කිව්වොත් එහෙම හිතා ගන්නවත් බෑ. මොකද එව්ව කැමැති නෑ අපි මේ බීමට බහැලා දකින්නවලු. ඉතින් අරණ්‍යගත භික්ෂුවක් ගැන හිතන්න. බාලදක්ෂ ව්‍යාපාරට ගිහිල්ලා කැම්ප් මේ මේ ගිනිමැලයක් ඇති කරගෙන වැඩ කරන කෙනෙක් ගැන හිතන්නේ. ස්වභාවික කෙනෙක් ගැන හිතන්නේ මේ මනසට මොකක්වත්ම නැහැ. ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙනවා. එයා බොහෝමත්ම කිට්ටුයි අතරමා ධාතුන්ගේ ප්‍රകൃතියට. ඒක නිසා බුදු ඥානන්සේ රම්මි සුරම්මේ සුබ කියන මාලිගාවෙන් බැහැලා පාත්‍රේ සිවුරයි ගත්ත බැස්සා ඇට්ටේරියා කැලේක ඇට්ටේරියා කොළ ටික සමතලා කරගෙන ඕකට නිදා ගන්න. ඉතින් මමනේ කාලා අහනවා මේ ශ්‍රමණේ උඹත් සතුටින් බුදියා ගත්තද කියලා. ඔහු හොඳට බුදිය ගන්න කට්ටිය අතර මාත් කෙනෙක් තමයි කියනවා. දැන්සේ කැමති නෑ බුදිය ගත්තා කියලා කියන්නේ. එහෙනම් බුදිය යන්න පුළුවන්. ඒකට මේ රාජමාලිගාවන් රාජකන්‍යාවන් මේ සෙමරවලි වලින් පවන් සලන්න ඕන කම නැහැ. ඇට්ටේරියා කැලේ සමානයි. ඒක කොච්චර ලස්සනක් තියනවද? රජපැටියෙක්. හිඟන්නේක් විදිහට රඟපාලා තියෙනවා. අපි මේ හිඟන්න වෙලා රජ්ජුරු විතර රඟපාන්න හදනවා. ගැරන්ඩියෝ වෙලා පෙනේ නැතුව කැබිලිටි කට්ටක් කරන උත්සාහන හොල්ලනවලු මෙහෙම. පෙනේ වගේ. ඒ විකාරය ඇවිල්ලා තියෙන්නේ මේ ධාතු ධාතු වශයෙන් දන්නේ නැති නිසානේ. නමුත් ඒක ලේසිත් නෑනේ. නීවරණ අයින් කරනවා කියන එක ඔය කේල්ගිරිය පොත් අයින් කරනවා වගේ ලේසි නෑනේ. චිත්තක්ෂණ කීයද තියන්න පුළුවන් කියලා බලන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. චිත්තක්ෂණ කීයද බලන්න හිටගෙන ඉන්නකොට කකුල් දෙකේම බර වැටිලා එකක් උසනට එකට බර වැටෙනවා කියලා අර ඉරකාරය කරපු කතාවේ පියවර කීයද අපිට යන්න පුළුවන් කියලා බලන්න. ඒ අතින් අපිට කරන්න හැවක් නෑ අපිට තියෙන්නේ. ඒ එකක්වත් අපි උත්සාහ කරන්නේ නැහැ. උත්සාහ කෙරුවොත් වළක්වන්න දෙයක්වත් නැහැ. උත්සාහ කෙරුවොත් යඟට නොදැනි මේ නීවරණයෙන් තොරව ධාතු මනසිකාරය පෙන්වනවා. සෝවාන් වෙච්ච ගමන් රහත් අරියත්වයේ දක්ක නැත්නම් අනාගාමී මාර්ග ඥානෙ දක්වා දිට්ඨියෙන් තොරව ධාතු දිහා පෙන්වනවා. රහත් වුණාට පස්සේ අර තණ්හාවාන දෙකක් නැති වෙනවා. එතකොට ඔය සර්න් කියන විද්‍යාගාරයේ ඉන්න විද්‍යාඥයෙක් අර චීන කණ්ණාඩි දාලා මේ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන දකින්නාසේ උන්දල රහත් වෙලා නෙවෙයි නමුත් රහතන් වහන්සේට පේන්න පටන් ගන්නවා මේ 13 අල්ලන මිනිස්සු මොන තරම් කතන්දර ගොතනවාද කියලා. මොන තරම් එක එකනා කට කතා වලට අහුවෙලා මේ 13ට කඹරනවාද කියලා. 13 කිසිම වෙනසක් ඇති කරන්නේ අපි උගත් උනත් නුගත් උනත් ඒක ඒක කරන්න තියෙන දේ කරනවා. උපමාවක් විදිහට කියනවා මේ උඹහක් පලාගෙන එන ඉලුක් ගහක්. ඒ හුලඟේ වැනි වැනි ඉන්නකොට ඒ හුඹහ දන්නේ නැතුළු මගේ ඔළුව උඩ ඉලුක් ගස් ටිකක් තියෙනවා කියලා. ඉලුක් ගස් දන්නෙත් නැහැ මම මේ හුඹහ පලාගෙන ආවේ කියලා. ඒ වගේ අපි ඔළුවෙන් කෙස් එනවා. ඒ කෙස් දන්නේ මනුෂ්‍ය ශරීරයක තියෙනවා කියලා. ඒකෙත් දන්නේ මේ ගෑනු ශරීර පිරිමේ. ඒ උනට කන්න බාබර සාප්පුවට ගියාම එයා ස්ටයිල් එක ගන්න මොන දියා බලන්නේ. ගෑන් ළමයින්ට වෙන විදිහට කොණ්ඩේ කපනවා. පිරි ළමයින්ට වෙන විදිහට කොණ්ඩේ කපනවා. ඉතින් හෙයා ස්ටයිල් කාරෝ අපිට ආරූඪ කරනවා පිරිමිකමක් ගෑනුකමක්. දැන් නයි තින් ගන්න මේ අපෙත් හිටේ මම දැක්ක කොණ්ඩේක්. ප්‍රශ්නේ නැහැ. ඔය කොණ්ඩේ තට්ටෙමත් ගාගෙන ඉන්නවා කෙල්ලොත්. කොල්ලොත් ඔය කොණ්ඩේ වවාගෙන ඉනවා. කොණ්ඩේ දන්නේ කොණ්ඩේ දන්නේ එහෙම එකක් මේ මේ ගෑණියකේ පිරිමියකේ මේ සෝබනේ කරන කෙනෙක් කියලා. මේ හතරම හදාගෙන එක එක හඳුනන්නේ නැහැ. ඒගොල්ලන්ට කාලයක් ඇවිල්ලා මේ උතු නියාමයට, බීජ නියාමයට, කම්ම නියාමයට වැඩ කරාට අපි මේකට හදලා තියෙන කතන්දර ටික බලපුවාම තක තීරු මර යමනකම තේරෙනවා. ඒකලියල ඒක අනුන්ට ඔප්පු කරන්න හදනවා. මේ හතර මහා ධාතුන්ගේ හැදිච්ච මේ ශරීරය මේ ඇවිල්ලා මම ඇවිල්ලා මේ බොඩි බිල්ඩින් කරන කෙනෙක් කරාටේ ගහන කෙනෙක් මම උඩට නටන කෙනෙක් මට බඩ පිණුම් ගහන්න පුළුවන් මොන බයිලාද ධාතුන් ගහන බඩ පිණුම් දැක්කනම් එක ඉලෙක්ට්‍රෝනයක් එක ප්‍රෝටෝනයක් එක විනාඩියට දඟලන දැඟලිල්ල දැක්කනම් මොනවද මේ අපි කතා කරන්නේ මොනවටද මේ බොඩි බිල්ඩින් කතා කරන්නේ බුදුරජාන් වහන්සේට 16 ගේ ඇත්තුන්ගේ ශක්තිය තිබුණා කවදාකවත් බෲස්යෝගේ ගාන නටන්න ගියා නෑ යන්න දෙයක් නෑ ළඟට එනකොට වැටෙනවා මොන හරි වුණොත් එimhe අද්දක දිගහැරලා පෙන්න ඕම් බලපන් මයි ළඟ මොකුත් නෑ ඔය තමයි අබේ මුද්‍රාව කියන්නේ මල මොකක්වත් නැහැ මට පිස්තෝලෙකුත් ඇත්තේ නැහැ සයිනයිඩ් කරලක් ඇත්තේ නැහැ කරාටෙත් නැහැ ජූඩොත් නැහැ මොන ඔය කරාටි බූදු කාට හොඳ කිතුල් පොල්ලක් කරන්න නෙලපුවාම මොකක්වත් නැහැ මොකටද මේ වපුරුදු ගන්නේ බයට ආත්ම ආරක්ෂාවට කියලා කියන්නේ ඔය ආත්මය ආරස්සවේ භවයේ තියෙන හැම ගතියක් එයා ඒක ආරස්සා කරලා දෙයි අපායට ගියාම අපිට වාහකයාට මැරෙන්නේ නැහැ ඒ අපාය දුක විඳලම තමයි මැරෙන්නේ එහෙම වහ කාලා සයනයිඩ් වලින් අපාදුක නැති කරන්න බෑනේ. අපිටත් ওই විඳින එක සයනයිඩ් කාලා කරන්න බෑ. ඉතින් ඒ නිසා ඔය මේවා මොකක්ද වේ වෙනකොට ෆයිට් එකක් දීපන් හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්න. කකුල උස්සනකොට මේ වම් කකුල ඉස්සුවා දකුණු කකුලට බර ගියයි කියලා දැනගන්න. ඒක අර අර අර ආත්ම ආරක්ෂක වැඩේට බොහෝම දුරදි කියන්නේ ඒක. ඒ මොකද අපි කිට්ටු වෙනවා ධාතු වනසිකායට. ඉතින් ඒ නිසා රහතන් වහන්සේ නමකට මේ කතාවේ මම කරන කතාවෙන් ඇති වැඩක් නැහැ. ඒත් මට හොඳයි කියාවේ මොකද අඩු ගන්න මේ දෙක සංසන්දනය කරලා පෙන්වයි කියලා මට හොඳයි කියාවේ. අන්න අපිට ගන්න තියෙන රහත් වෙන්න පුළුවන්. රහත් උනාට පස්සේ මේක තණ්හා මාන දිටි කියන තුනමත් නැහැ. නීවරණ බලපෑමකුත් නැහැ. ඒකට හරියට නීවරණ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දිහා චීන කණ්ණාඩියකින් බැලුවාම පේනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කවුරුවත් කිව්වට දශම ස්ථානකින් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ වේගයවත් ඒ වගේ ගතියවත්. ඉතින් ඒ වගේන් අපි මේ හදන කොම්පිට්ටුවක ඒ වගේන් අපි හදන මේ උපකරණයක මොන සැපක් හිටින්නද? රවට්ටගත්තොත් මිෂ මේ මේ උපකරණ වලින් සැප ලැබෙනවා සුකොබ්බෝය. හතරමා ධාතුන් වශයෙන් බැලුවොත් මේ ඉපදිනකොට මොකක් තිබුණා. එනිසා rahat වෙනකොට ආයෙත් තැන හරි ඉපදිච්ච තැනම තමයි. නීවරණයෙන් මේ හතර මේ තණ්හාමාන දිට්ඨි වලින් තොරව ඒ බලනකොට නාබිනන්දති කියලා තියෙනවා. මේ එකක්වත් අභිනන්දනය කරන්නේ අඩු ගානේ තමයි rahat උනායි කියලාවත් අභිනන්දනය කරන්නේ. මෙතන rahat නොවුනත් ධාතු ධාතුම තමයි. ඉතින් අතරමැද යනකම් මම සෝවාන් උනායි කියලා අභිනන්දනයක් තියෙන්න ඉඩ තියෙනවා. සකදාගාමි අනාගාමි. රහත් වුණාට පස්සේ තේරෙනවා ඉතින් මේ මිනිස්සු මමත් ওই පාරේ ආවේ. ඒකයි මේ අනුපත්ත සදත්තෝ කියන්නේ මමත් ආයේ කක්ක ගොඩේ ඉඳලා. ඒ නිසා මම දන්නවා මේ මිනිස්සු නටන්නේ මේ කවුරුත් තවටන්නේ නෙවෙයි ඒගොල්ලන්ගේ හැටි. නමුත් මේ කේල් කිටික පොත්ත ගලන වගේ ගලවන්න පුළුවන් මේක. කෝත හතරකින් විතර ගලවන්න වෙනවා. ගැලෙව්වට පස්සේ පේනවා මේ ධාතු ගුණය කියහම මේ භෞතික විද්‍යාවක් උගන්වනවා. භෞතික විද්‍යාවේ සාමාන්‍ය පාඩම් පන්තියේ පළවෙනි ඉරුවේ ඝන ද්‍රව වායු කියලා තුනට කඩනවා. පහු වෙනකොට තාපය කියලා එකක් දානවා. තාපේ ආවේ අපි විශ්චල යන කාලේ තිබුණේ නැහැ. තිබිලා තියෙනවා අපි දන්නේ නැහැ. ඒක තියෙන ඝන ද්‍රව වායු. පඨවි කියනවා ඝණයට. වායෝ ආපෝ ධාතුර ද්‍රව කියනවා. වායෝ වායෝමයි. ඊට පස්සේ තේජෝ ධාතුව තමයි ඔය thermal physics කියලා පටන් අරගත්තේ. ඔයින් බෑට මොකක්වත් නැහැ. මොකක්වත්ම නැහැ. ඔය එක එක පටලවිලි ටිකක් තමයි භෞතික විද්‍යාවේ. ඉතින් බුදු ඥානසේ ඔක්කොම ගත් හැබැයි බුදුහාමර පහළ වෙන්නේ ඉස්සරත් ඔක තිබුණා. ඒ නිසා Hindu ආගම කට්ටිය මේ බ්‍රහ්මණ ආගම කට්ටිය බුදුහාමර මොනක්වත් ප්‍රතිගන්නේ නැහැ. ඔක්කොම අපේ පොතේ තිබුණා. බුදුහන්සේ මේ ධාතුන්ගෙන් සංසාරය හදන හැටිත්, ධාතුන්ගේ නිවන හදන හැටිත්, නිවනේ ඉඳලා සංසාරයට යන පාරත් අනුපත සදත්තෝ විදියට අනුපූර්ව ක්‍රමයට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ දේ තේරුම් ගන්න නැතුව ඉක්මනට නිවන් යන්න ගියොත් අනුපිළිවෙල වරද්දාගෙන ඉතින් කරන්න දෙයක් නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඒකට කියනවා අපි බුද්ධ ගෞරවය කියලා. අනුපිළිවෙලට අපි කියනවා ධර්ම ගෞරවය කියලා. අනුපිළිවෙලට අපි කියනවා සංඝ ගෞරවය කියලා. මොකද සංඝයා කියන්නේ අනුපිළිවෙලට යන ඇත්තෝ. ඊට පස්සේ කියනවා සීලේ තියාගනි. සීල ගෞරවය. එහෙම කරගෙන කරගෙන යනකොට තේින පටන් ගන්නවා සෙන්නාගමේ කියනවා භාවනා කරන්න ඉස්සෙල්ලා ඒ යෝගාවචරය යෝගාවචර වෙන්න ඉස්සෙල්ලා කන්ද කන්දම තමයි. ඒකට කන්ද කියලා කියනවා. භාවනා කරනකොට කන්ද විනිවිද පේනවා. තවදුරටත් ඒක කන්ද නෙවෙයි. රහත් වුණාට පස්සේ ආයෙත් කන්ද කන්දම තමයි. නිවන් ලබන වෙලාව විතරයි ඒක විනිවිද දකින්නේ. ඊට පස්සේ මේ සාමාන්‍ය ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් හුඟ දෙනෙක් හිතනවා මේ රහත් වුණාට පස්සේ කන්ද නැති වෙයි කියලා. රහත් වුණාට පස්සේ රහත් වෙච්ච කෙනා නැති වුණාට කන්ද තියෙනවා. අරියත් බල සමාධියේදී කන්ද නැහැ. සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට කන්ද තියෙනවා. හැබැයි යා දන්න මේ ඔක්කොමලා මේ කන්ද දකින්නේ නিত্য සුඛ සුභ වශයෙන්. රහතන් වහන්සේ දකින්න මම දකින්නේ මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. අසුබ වශයෙන් ඒක කියන්න යන්නෙත් නැහැ මොකද ඒගොල්ලෝ කැමති නැහැ ඒගොල්ලන්ගේ සුබ දෙයට අසුබ දෙය කියනවාට. ඒගොල්ලෝ මේ නිත්‍ය වශයෙන් හදාගත්ත සිරිපාද කන්ද නැහැ කියලා කිව්වොත් මේ මල කචල්නේ. මා අවුලක්නේ. නෑ නෑ තියන තියන බබා නගින්නකෝ. තින්සරණ කී කිය නැගලා පාන්දර ඕකේ ඉඳලා ඉරසේවේ බලලා එනකොට බැන බැන බහිනවා. යනකොට නගින නඩේට සූණ සමන් දෙවි පීටයි කිය තමයි නගින්නේ. එන්නකොට නෑ. එනකොට බොහොම අමාරුවෙන් බයින්. ඉතින් මේ කන්ද නෑ කියන්නේ යන්න ඕනේ නෑ. ඒ වගේම කිව්වොත් මේක මේ ආදම් ඇවිල්ලා කකුල තිබ්බ පළවෙනි කන්ද ඒ නිසා දේනාංශිකේ ස්වර්ගයේ පළවෙනි පරදීසික ගානක් නැහැ. මුස්ලිම් මිනිස්සු ඇවිල්ලා කියන ඒගොල්ලන්ගේ කන්ද කියලා. ප්‍රශ්නේ නැහැ. ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ ඇඩම් ස්පීක් කියලා. ඉස්ලාම ආදම් ඇවිල්ලා බහවෝ ඔතන එහා පැත්තේ එක තැනකලු මේ මයි අංගනේ නෙවෙයි අම්පාර පැත්තට බහිනකොට තියෙන ප්‍රදේශයක් අඳුරගෙන තියෙන එක තමයි පාරාදීසය කියන්නේ කියලා. දෙයියෝ මහපු එක ඉස්ලාම් තහනංගයි තහනංග හතිවුණ තැන. තහනංගයි gediy කාපු තැන. ඒ තැන සාම තියෙනවා කියලා කියනවා. කියන්නේ සදා හරිත වන රේඛා මැද්දේ ගලා බසින දියවැල් රසිත සහිත ප්‍රදේශයක් තියෙනවා. ඉතින් මුස්ලිම් මිනිස්සු හොයනවා ගිහිල්ලා. මාත් එක පාරක් වැරදිලා ගියා පස්සේ ඉදන්නේ මේක මේ පාරාදීසය කියලා. පළාත හොඳයි හැබැයි මොකද නාන්න හිතෙනවා වතුර තියෙනවා ගහකොළ හරීමේ තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ ඇඩම් ස්පීක් කියලා මේ කන්ද. ඒකෙන් වවාගෙන තියෙන ඒ ඒතෝස් කියලා කන්දක් තියෙනවා ග්‍රීසියේ. ඒක ඒගොල්ලෝ පූජනීය කන්දක් කරගෙන තියෙනවා. කවදාකවත් ගෑනු කෙනෙකුට යන්න දෙන්නේ නැහැ. ඒ පිරිමෑයට විතරයි මුළු ප්‍රදේශෙම තියෙන්නේ. ඒකේ පූජනීය ස්ථානක් තියෙනවා. ඉතින් හරිය ආසයි මේක ලොකු වෙනසක් තියෙනවා මේ පිරිමින්ට යන්න දෙන්නේ නැති නිසා. ඉතින් මේ ළඟදී මේ ගෑනු කෙනෙක් පිරිමික් වගේ ඇඳගෙන පුවත්පත් කලාවේදියෙක් වගේ ගිහිල්ලා. ගියාටත් කමක් නැහැ මේ අම්මන්ඩි ඇවිල්ලා කියලා. දැන් එතෙන් යන ඉතලා රෙද්ද උසල බලනවා. ආරක්ෂක විද්‍යාවල දැන් රෙද්ද උසල බලලා තට්ටු කරලා බලලා තමයි යන්නේ. ඒ මොකද ඒ කන්දට යන්න තහනම් මේ කාන්තාවන්ට යන්න බෑ. මේ කන්දක් අසුචි ගන්ධක් වගේ එකක්. ඉතින් රහතන් වහන්සේට පේනවා මේකක් අල්ලගෙන මිනිස්සුયો කොච්චර කතන්දර හදනද හැබැයි බලනකොට පේනවා ධාතු මනසිකාරය මේ හතර මා ධාතුන් විතරයි. ශිරීපාද කන්ද කිව්වත්, පිදෝතලාගල කිව්වත්, ඒතෝස් කිව්වා මොකක් කිව්වත්. නමුත් ඉවර වුණාට පස්සේ තේරෙනවා මේ මිනිස්සුය ගරු කරන දේවල් වලට විරුද්ධ වෙලා බෑ ඔව් ඔව් ඔව්. ශිරීපාද ශිරීපාද ඒක විශේෂයක් තියෙනවා. තම්බි කට්ටිය ඇවිල්ලා කියනවා ඔව් ඔව් ඔව් ඒකක් තියෙනවා. මුස්ලිම් කට්ටිය ඔව් ඔව් ඔව්. ඒ දුන්න බෞද්ධයෝ කැමති නැහැ. ඒතර කැමති නැහැ මොකද අපිට අයිති නම් ඒගොල්ලන්ට අයිති වෙන්න බෑනේ කියලා. නමුත් භාවනා කරන කෙනාට තේරෙනවා මෙතන තියෙන තතර මා ධාතු. ඕකට මේ වටිනාකමක් දෙන්න හදන්නේ මොකක් කරි කටගැස්මක් ඇති. මොකද්ද අර්ථ සිද්ධියක් ඇති. නැත්තම් මොකට මේ කතන්දර? මේ කතන්දරේ මවාගෙන හදන කට්ටිය මොකද්ද මේකෙන් අර්ථ සාත්‍රයක් හොයනවා. එහෙම නැති දෙයක් නැහැ. ඒක මේ ශ්‍රද්ධාව නැතුව කරන කතාව නේ. එහෙම දෙයක් ඒ කන්ද දන්නේ නැහැ. අපි මේ කන්දට ආරූඪ කරන්න ගියා. එහෙම දන්නවනම් ওই පාරයිනේ පොඩ්ඩක් ඈතට කියලා බලන්න කැත කරලා තියෙන තරම්. මම සැරයක්ද දෙසරයක්ද ගොඩ සිරිපාද ගිහිල්ලා තියෙනවා. එම් පාරෙන් පොට්ටකට එහාට ගියම උච්චර කරුකටයුතු තැනක් නම් කැත කරන හැටි කිසිම චාරයක් නැහැ. ඒ මාවැලිකංග පටන් ගන්න තැන කියනවා. පටන් ගන්න එකක් ආයි. පටන් ගන්නේ අසුචි මූත්‍රා වලින්. ඊව නෑ. ඉතින් අර වවාගෙන කන කට්ටිය ඒක කරගෙන යන්න ගියාට මම මේ එක කන්ද කන තරහ වෙලා කතා කරනව නෙවෙයි. අපි මේ මේ ඉතිහාසය හදන මගේ රට මගේ ජාතිය කියාගෙන මේ කරන්න හදන්නේ. ඒකෙන් Tamanට හැදෙන මේ ආතල් එකට මිසක්කා ඒ රටවල් එකක්වත් පුද්ගලිය අන්තර ගන්න යන්නේ නැහැ. ධාතු මනසිකාට ගියාම අපි විශ්වගත වෙනවා. ඒ විශ්වගත වෙනකොට මගේ තියෙන ආඩම්බරකම් මගේ තියෙන මාන්නකාරකම් නැති වෙන නිසා, තණ්හාමාන දිටි නැති වෙන නිසා අපි කැමති නෑ මමත් මිනිහෙක් කියන්නේ. මට ඕනේ මම අනිකයට වැඩිය වෙනස් මිනිහෙක් කියන්නේ. ඒකට මේ හතර මා ධාතුන්ට අපි ඔටුනු පලන්දලා මේව නැත්තම් කඩු කරන පලන්දලා රජ කරවන්න හදනවා ධාතුන් කවදාකවත් ගණන් ගන්නෑ. රහතන් වහන්සේක දාන්නවා. රහතන් වහන්සේ ධාතුන්ට බොරු ආටෝප සාටෝප කරන හැබැයි ආටෝප සාටෝප කරන මිනිස්සුන්ගේ චාරිත්‍ර වලට නිග්‍රහ කරන්නෙත් නැහැ. බේරිලා ඉන්නවා. රෝමෙට ගියාම රෝමකාරෙක් වගේ හැසිරෙනවා. වැද්දන් අතර ගියාම වැද්දන් වගේ හැසිරෙනවා. රජුන් අතර ගියාම රජෙක් වගේ ඉන්නවා. හැබැයි ඔය එකක්වත් අඳුරගන්නේ නැහැ. ඉතින් ඒ නිසා රහතන් රහතන් වහන්සේ ආපෝ ධාතුව ගැන අපි කතා කරනවනේ ආපං නමඤ්ඤති. තණ්හාමාන දිට්ඨුලි මඤ්ඤණා කරන්නේ ආපතෝ මම මේ මම ජලයෙන් උපන් කෙනෙක් කියලා කියන්නේත් නැහැ. මම ජලයෙහි ආධාර ලැබෙමින් පිට ලැබෙමින් ඉන්න කෙනෙක් කියලා ජලයෙහි කෙනෙක් ගන්නෙත් නැහැ. මම ජලයේ වෙමි කියලා යන්නෙත් නැහැ. ඒක අභිනන්දනය කරන්නෙත් නැහැ. මොකද ජලයට මේ ටික කරන්නේ නැතුව ඉන්න බෑ. මට මේ ජලයේ ටික නැතුව ඉන්න බෑ. උකට වැඳ වැඳ ඉන්න දෙයක් නැහැ. ඒක හේතුඵල ධර්මයෙන් වෙන එකක්. ඒක අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් වෙන එකක් කියලා ජලයේ කෙලසන්නෙත් නැහැ. ජලයට ඕනට ආඩම්බර කරන්න යන්නෙත් නැහැ. නිසා ජලයෙන් කෙලෙස් උපදවන්නේ ජලයෙන් කදාකත් කතන්තර හදන්න යන්නේ නැහැ. ඒ නිසා තමන් භාවනා කරනකොට මේ ජලය අපිට සම්බන්ධ වෙනකොට බලන්න අපි කොච්චරක් නීවරණ හරහා ජලය බලලා කෙලෙස් උපදවනවද? කොච්චරක් අපි මේ මම මාන්නේ නැතුව නෑ දෘෂ්ටිය නැතුව බලන්න පුළුවන් චිත්තක්ෂණ තියනවාද කොච්චරක් අපිට තණ්හා මාන දිටි තුනම නැතුව මේ කියන ධර්මය සූත්‍රමේ වශයෙන් අහලා දැනගන්න පුළුවන් ශක්තියක් තියනවාද කොච්චරක් ඒක තර්කයට දාලා අනුමාන ඥාන වලට දාලා ණය විපස්සනාට දාලා චින්තාමේ පැත්තට යන්න පුළුවන්කමක් තියනවාද කොච්චර කලාතුරකින් හෝ චිත්තක්ෂණයකට හෝ අපිට මේ රහතන් වහන්සේගේ හිත වගේ කිසිම කටකතාවල් වලින් තොරව ජලයේ ආබන්ධන ගතිය ආබන්ධන ගතිය විසින් දකින්න පුළුවන් දෙය කියලා බැලුවොත් අපි ළඟ රහත් භාවයේ නැතිකමක් නැහැ. ඒ රහත් භාවයේ නීරසකමක් තියෙනවා අපිට. ඊට වැඩිය මේ අනම්මනම් කතා හරි රසවත්. ඉතින් අපි රසවත් දෙයට යෙදිලා ඉන්නවා. කවදා හෝ ඉදිරියට යනකොට තේන්නේ අර අපි ළඟ තියෙන අර අව්‍යාජ, නිර්හංකාර, අහිංසක රහත් භාවයට පුළුවන් තරම් ඉඩ දෙන්න යනවා. ඒක සිද්ධ වෙන්නේ හුදකලාවේ. ඒක සිද්ධ වෙන්නේ මේ ශෙනග මැද ජනයා මැද කුලයා මැද නෙවෙයි. ඉතින් හුදේකලාවේ ඉතින් අපි හුදේකලාවට බයයි. හරියටම නිවනට බයයි වගේ. අපි හුදේකලාවට තනිකන් දෝෂෙට කියලා පිරිත් නූල් ගැට ගන්නවා. නමුත් හුදේකලාවේ ඉඳලා මේක දැක්කට පස්සේ තේිනවා අපි හුදේකලාවේ ඉඳලා ධාතු ගුණ දැක්කත් ජනයා කෙරේ කුල කෙරේ හිටියට ඇති. නමුත් ඒක දකින්න දකින්න දකින්න දකින්න ඒක නම් තේනවා මේකේ යථාභූතේ තේරුම් ගන්න නම් මේ මීට මීට පැත්තකට වෙන්න ඕන. ඉමීට මිටලා මේක එක්කනට වග උත්තර බඳින්න නැතුව තමන් මේ ස්වභාව ධර්මයත් එක්ක ගත කරන තැනට යනවට අපි Brahmacharya කියනවා. අරණ්‍ය වාසය කියනවා. හුදකලාව කියනවා. විවේකයේ කියනවා. අපේ ලොකු සංසි වචන තමයි විස්රාමයේ කියලා. ඉතින් විස්රාමයේ දැන් අපිට පේන තියෙන සබෙන් තලෙන් කොන් වුණා වගේ අපි එමනේ අපි ජනයා කැඩේ බැඳිලා බොහොම ජනප්‍රියව ජීවත් වෙන්න ඕන කියලා. එතකොට ධාතු අපිට ආලවට්ටම් දානවා. අපි නටවනවා. ඒ නිසා මේ තියෙන දැනුමේ පුළුවන් තරම් බලන්න ඒ ධාතුන්ගේ ප්‍රകൃතිය දකින්න පුළුවන් අපේ ප්‍රകൃති ජීවිතයක් කියලා එකක් තියෙනවා. මේ ආරූඪ කේන්දරේ නෙවෙයි ප්‍රകൃති කේන්දරයක් තියෙනවා. අන්නේ විදිහට අපි යන්න ගියොත් අපි ළඟ තියෙන manussකම පුදුම සුවඳක්. පුදුමාකාර සුවඳයි මේ මවාපෑම නැත්තම්. manussකම. ඉතින් මේ නිර්වෝල් නිර්හංකාරයේ ළමා මනසක් වගේ වෙන තියෙන අහිංසකමට යන්න මේ හතර මහා ධාතුන්ගේ මේ කතාවත් මේ ධර්මානුකූලව ප්‍රයෝජන ගන්න පාර හදා ගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි අපි මෙතන ඉඳලා සුළු වෙලාවක් ගන්න වෙලා ප්‍රස්තාව තියෙනවා කාට හරි ප්‍රශ්නයක් ප්‍රකාශයක් එහෙම නැත්නම් විවේචනයක් තියෙනවනම් එහෙම නැත්නම් අපි විත්තාවතා ආදී ගාථා සාධනා කිරීමේ සම්ප්‍රදායන කුල ධර්ම දේශනාවක නිමාව පින්පැමිණ වීම කරන්න බලාපොරොත්තු වෙනවා මහත් ධාතුන්ට වෛර කරනවා ප්‍රේම කරනවා කියන එක ප්‍රේම කරනවා කියන එක පිළිබඳව කායිකව මෙහෙම ප්‍රකාශනය කරනවා විශේෂ දක්ුණක් දක්ුණක් හිතන වෙලාවක එකවරම පෙන්ඩෝල් එකක් දීලා ඒක අඩු කර ගන්න වෙනුවට ඒ විශේෂ දක්ුණකට මොකද විවේකීව මට දැක්ක දක්ුණක් තියෙන කවුරු කෙනෙක්ව මම විවේක කරනවා කියලා හිතන්නේ නැහැ ෆීල්ඩ් එක කොහොමද කියනවා මොකද පේනවා මේ ලොකු ගමනක් යන්න පුළුවන් කියන එක. ඒක දිහේ ගිහිල්ලා සමහර කෙනෙක් කොහොමද කියනවා වෙනවා. සමහර මෙහෙත් ගොඩක් දෙන්න පුළුවන්. හැබැයි අද වෙන එක කොහොමද කියන්නේ? දැක්කක් කොහොමද තේරෙන්නේ? ඒ වගේම ඔය තේන දාතියේදී නැත්නම් ඔය ගා රස්නේ තියෙන පළාත්වල නැත්නම් රස්නේ තියෙන තැනක ඉන්නකොට මේ මිෂනවල ඔය සාදා වෙන එක ෂර්ට් එක නැති හිටියොත් ෂර්ට් එකක් නැතුව සාදා වෙන්නේ ඒක ඇත්තට භාවනාවේ මුල්ම අවස්ථාව වුණත් මේ අර ඒ ඔය ඒ තදාවේ කියන සරගතිය හින්දා නලියන ගතිය හොඳට දෙන්න පටන් ගන්නවා. ඒකෝනේ ඒක දිදී අර මොකද යනවා අවුරුද්දක් තාක්ෂණ උපකරණ පාවිච්චි කරලා පෑන් එකක් දාගෙන කියලා නැතනකින් අර ගන්න තියෙන අද්දකින් ගොඩාක් නැති වෙනවා. පිටටවල ගෑනු කට්ටිය ඇඳුම් ගලවලාම ඉන්නේ බීච් එකේ. නිවන් දකින්නේ නැහැ කවුරක්වත්. හරි ජොලියක් තියෙනවා. අපිත් යනවා. අපිත් කියලා බලපුවම පොඩි පොඩි කඳු පේන්න තියෙනවා. අනම් හුලං වදිනා ජොලියේ. ඉතින් මං ඒත් ඇහුවා ඒ අන මහත්තයා ඒ මහත්තයා කිව්වා කියන්න බයි කියලා. මේ කෙල්ලෙකුට අපිට උගන්වන්න පුළුවන් වේද මේ ඇඳුන් නැතුව ඉන්නකොට කී දෙනෙක් රාගය උපදව ගන්නවද කියලා. අනේ ස්වාමීන් වහන්සේ යන් ඕව කරන්න ගියොත් එමේ බීච් එකෙත් ඉතාම්පෙන්නේ නැහැ කිව්වා. ඉතින් ඒ නිසා ඒ කරන කොයි එකේ වුණත් ඒකෙන් ගන්න වැඩි ඒ මිනිස්සුත් ඇත්තටම මේ කෙල්ලෝ දන්නේම නැහැ. මේ නිර්වත් කයෙන් කන්නුන්ට රාගය උපදිනවා කියලා දන්නේ නැහැ. දන්නේ නිසා ඉතින් ඔය টොප්ලස් ඉන්නවා. බීච් එකට ගියාම කිසි ගාණක් නැතුව ඉන්නවා. ඉතින් එතකොට මේ අර ඔය කියන සැපේ කටියට තේරෙනවා. ඇඳගෙන පට් බැඳගෙන දැන් ඔය මෑනියුරු කියනවා මේ අපේ පිළිසරණේ ඒගොල්ලෝ නිතර මෙතෙන්ට නිකන් ඇඳගෙන ඉන්නේ. අපායලු. සිවුර පොරවන්නේ ඇඳගෙන ඉන්නවා කියලා හිතන පැය කමාරක බණක් අහනකොට පට්ට අවුවේ දූස්නේ බුදුම වදයක් තියෙන. ඉතින් මම කොයි දුමන කරනද ඉතින් ඒගොල්ලෝ ඇඳුම් නැතුව ඉන්න. ඇත්තටම අපි කැමති කැමති නෑ මම කො මොකද්ද කරන්න ඕන කියලා. ඒ අපිට ඕන ගැලිය මැද එකක් හදලා දෙන්න කියලා කියනවා පිරිමින් දෙන්න නැතුව. අපිට විවේකයෙන් මම කො හදාගන්න වෙයි කිසි තරහක් නැහැ. ඒ නිසා මේ කාරණාවේදී ධාතු මනසිකාරයෙන් ගොඩ එනවා කියන එක ඕන නිදර්ශන වශයෙන් අපිට පෙන්වන්න පුළුවන්. මේ ලෝකේ හදලා තියෙන්නේ නෑ නෑ ඉසිකක්මක් හදනවා පැන්ඩෝල් බිහිලා වැඩ කරපන් කියන්නේ කියන්නේ දැන්. මේ කියන්නේ දැන් ඉසිකක්මට ඉස්සලත් විවේක නම් පස්සෙත් විවේක නම් ඉසිකක්ම නෑ. ඉසිකක්ම නිසා විවේක ගනින්. ඒකටයි මේ ඉසිකක්ම එන්නේ පැන්ඩෝල් බිහිලා කඹරන්න නෙවෙයි. අපි කරන්නේ පැන්ඩෝල් බිහිලා කඹරනවා. ඒක ලියලා දොස්තරටත් පරිපුර ගාණක් ගෙවනවා. රස්සාවටත් කඹරනවා. ඒකල අන්තිමට ඊටිපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ මැරලා යනවා. කිසි විශේෂකමක් ආනම අපි පැවිදි වෙන දවසේ ලොකු සංහසේ කල්ැතුව ගිහිලියට යහකම් දෙයි. ඊට උදේ පහන්තර යනකොට ලොකු සංහසේ ගිඩිනස් වැඩ කරන්න බෑ. හිටියා හිටියා එන පාටක් නෑ ඈත ඉන්නේ කුටියේ. මනිස යා අපි යන් කිව්වා අපි තුන් දෙනා අඳලා ගත්තා. මේ කුලදරුවෝ තුන් නමක් පැවිදි කරන්න තියෙනවා ස්වාමීන් වහන්සේ අපි යොදාගත්ත වෙලාව ඇවිල්ලා තියෙනවා. අපි මේ වන්දනා කරලා ප්‍රකාශ කරන්න ආවේ. මේ නම ඒ ටික එහෙනම් කරගමු. මං විවේකීව ඉන්නම් කිව්වා. ආවා. හරි තමයි. හරි. පැවිදි කරන කට්ටියලා කියන ලොකු සාංශල ධර්ම විවේකයක් ලැබිලා තියෙනවා. කවුරුවත් යන්න එපා. මේ විවේකෙ දෙන්න ඕනේ. අපි ඉතුරු වැඩි කරගෙන යන්න. ඉවරයි. ප්‍රධාන අමුත් ආවේ නැහැ. ඒකල සත්ත පහක වෙනසක් නැහැ. ලොකු සාංශේ ගිහිල්ලාම හිටියේ. එදා ඉති මත් දැන් ඉති මට දැන් මං අරගෙන ගියා ලොකු සාංශේ පූජා කරන්න අන්දරයක්. දන්නේ නැහැනේ මේ වගේ මොනවක්වත් දන්නේ දැන් අන්දරේ පූජා කරන්න හම්බුන්නේ නැහැ දැන් මට. ආවේ නැහැනේ. ඉතින් මම දැන් කට අරගෙන බලා ඉන්නවා අති ආසයි ඒ කාලේ. ඉන්නකොට මේ මට හිතුණා දැන් ඒ ලෝසාවේ දාරා ඉස්පිතාලෙ ගිහින්චා. මට හිතුණා හන්දියට ගිහිල්ලා වාහනේ නතර කරලා පූජක මම හිතුවා මේක ලොකුම ලොකු තෑග්ගක් ඒක මේ පැවිදි වෙච්ච ගමම්ම කියලා කාර් එක නතර කරලා ලොකු සාන්තිය අරගෙන ස්තුති කරයි කියලා. අහනකොට සුගත ඥාන සාන්ති හොන්දටම බැන්න පිස්සු කතා කරනද කොයිල යනද කියලා දන්නද අරන් පිට යනද යන්න දෙන්න බෑ කියලා. තවත් දෙයක් ගියාට පස්සේ නිසන්වනේ කට්ටිය ඔක්කොම ගියා ලොකු සාන්ති බලන්න. ඉතින් මොකට අතරී සන්තෝසයි අන්දනේ පූජා කරන්නේ. අම්මට කියලාම ගෙන්නගන්න. දැන් අපේ කවුරුාවේ තියෙන අඳන දාන්න තැනක් නැහැ. පස්සේ ගිහිල්ලා මම ලොකු සාරපදවලට මේ නම කවුද? දැන් මුළු ඔක්කොටම hina ගියා. මොනෙන් ගත්ත අඳුරන්නේ. මොකද මම හිටියේ මෙච්චරක් කොණ්ඩේ. මෙච්චරක් රැවුල. එව්ව කපලා පැවිදි කෙරුවට පස්සේ මොන තාලින්වත් අල්ලන්න බෑ. ඉතින් ඥානදාන්ත කිව්වා මේ අසවල් මහත්තයා කියලා. අනේ මට අඳුර ගන්න බැරුව ගෑ එතකම ලෝසාන්සිත එක්ක හිටියේ. ඉතින් ඒවට ලෙඩ වුණාම පණ්ඩිත සාන්ත කියන ධර්ම විවේකයක්. අපි දැන් මොකද වෙලා තියෙන්නේ? අපිට ලෙඩ වුණා කියලා ඉන්න බෑනේ පැත්තකට වෙලා. කට්ටිය ගියාවේ මේ වැඩ කරන්න වෙනකොට හොර ලෙඩ ගත්තා කියලා. ඔය ධම්මනිසන්ති ආමරෝ පහලෙකට ඉන්නකොට විවේක ගන්න ඕන බෝඩ දානවා. මද අසනීපයේ විවේක කරනු ලැබේ. මොකාවත් දෙන්නේ නැහැ. නිකමුත් යන ගමන් බෝඩ් එක ගහගෙන යනවා. මන්ද අසනීපේදී විවේකී ගන්න ලැබේ. පුරේ පණ්ඩිත සාන්ති උන්ටම දවල් දානින් පස්සේ ඔයදල කනා අනයුබාදී. මොහොතකට විවේකයක් කියලා බෝඩ් එකේ ඉල්ලගෙන ඇතුළට යනවා. ප්ලාස්ටර් වලින් හදලා තියෙනවා. කෙත්ත. කෙත්ත ආනයෝ කෙත්ත කියන්නේ ක්ෂණ මාත්‍රයක් වයි කියන එක. ආනායෝපාදේ කියන්නේ විවේක ගන්න ලැබේ. මොහොත් ඔක්කොටම කතා කරලා ඉවර වෙලා එක විතර වෙනකන් ඉන්නවා එළිය. නෑ දැන් ඔක්කොම වෙන කටියට කතා කරලා යන ගමන් ප්ලාස්ටික් එකේ එල්ල ගන්නවා දොර නොබ් එකේ. ඇතුළට ගියාට පස්සේ ආය පහය වෙනකන් එනකන් අර බෝඩ් එකට වඳිනවා ළඟට ගිහිල්ලා සයිඩට වෙන්දට වැඩිය පිංජිත් දෙන්න. ඒ කොච්චර ලොක්කෙක් වුණත් කාගවත් න්‍යායපත්‍රයකට වැඩ කරන්නේ නෑ. අර දේ කරන්න ඕනේ මේ දේ කරන්න ඕනේ පැන්ඩෝල් ගහලා කරන්න ඕනේ කමන්නේ නෑ. මම මේ අවුරුදු 4 විතර පස්සේ ට්‍රිප් එකේදී පැන්ඩෝල් පිද්දයක් ගැහුවා. එයාපෝට් එකට යන්න වෙවුලනවා මට අර මේක අරගෙන යන්න රංජන් දැකලා කිව්වා ස්වාංශ වැඩේ හොඳ නැහැ මොකද රංජන් බේත් නම් දාන්න එපා එතකොට වේත් නම්බර් 4ක් කියලා අඩු ගන්න පැන්ඩෝල් පෙද්දයක් බොන්නේ කිව්වා පැන්ඩෝල් පෙද්දේ ගැවුවා මුළු ෆ්ලයිට් එකේම නිඳ ගියා නිව්සීලන්තට යනකොට ඒත් ඇඟට අමාරුයි ඉතින් මේ එහෙම එහෙම වුණාම ආයේ අර පැන්ඩෝල් පෙත්තෙන් අමාරු අඩු වුණා වැඩ කරන්න හිතනවා වැඩ කරපුවාම මුළු ඇඟේ ගන්න දෙයක් නැහැ ලෙඩක් එන්නේ විවේක ගන්නේ අපි දැන් කරන්න තියෙන්නේ බේත් ගහලා ඉන්ජෙක්ෂන් ගහලා කම්පුරනවා. ඒ නිසා මේ විවේක ලෙඩ වෙන්න චිත්තක්ෂණයට ඉස්සෙල්ලා සහ ලෙඩට පස්සේ චිත්තක්ෂණේ විවේකන වෙනවා නම් බුදුහන්සේ සඳහන් කරන ලෙඩ වෙන්න ඉස්සෙල්ලා මට ලෙඩ වුණොත් භාවනා කරගන්න බෑ කියලා විවේක චිත්තක්ෂණ හොඳට භාවනා කරන්න කියනවා. ලෙඩෙන් නැගිටට පස්සේ අනේ ලෙඩ වෙච්ච වෙලාවට මට භාවනා කරගන්න බැරි වුණා කියලා ලෙඩෙන් නැගිටට පස්සේ චිත්තක්ෂණේ භාවනා කරන්න කියනවා. අපි එහෙම නෙවෙයිනේ කරන්නේ. ලෙඩ වෙන්න ඉස්සෙල්ලා බේත් ගහනවා ලෙඩ වුණොත් අමාරු කියලා ලෙඩ වෙන මොහොතෙත් අනුන්ට කඹරනවා. කඹුරලා අර ලෙඩේ ඇදි ඇදි ඇදි ඇදි යනවා මාස ගාණක්. ඉතින් තනියම විඳවනවා ලෝකෙට වැඩ කරනවා. කැඹිරිල්ලක් තියෙනවා. කැඹිරිල්ලක් තියෙන නිසා කාටද කියන්නේ මේ 13 කැමති නෑ මම වැඩ කරනවට. මට පොඩි විවේකයක් ඕන. කවුරු ඇවිල්ලා කිව්වොත් එහෙම කොයිද උපාංශ අපිට බත් දීලා තියෙන උපාංශ උපාංශ අපිට වැඩ කරන්න ඕන කියලා ගහනවා කන රත් වෙන්න. උත්තර මනුස්ස ධර්මෝනේ මනුස්සකම තියාගනි. කාට හරි එහෙම බලපෑම් කරන්න යන්න එපා. එහෙම කුසීත කෙනෙක් නෙවෙයිනේ මම. කුසීත කෙනෙකුට එහෙම කරපන්. ඒ එතකොට බුදුචානන් සුබයන් දවසට පැය 18ක් වැඩ කරලා තියෙනවා. හැමදාම කිලෝමීටර් 12 15 පයින් ගිහිල්ලා තියෙනවා. සරෙප්පු දපත්තු මොකුත් නැහැ. රජපැටියෙක්. ඉතින් කාට හරි කීතයි බුදුචානන්සට ඔය පොඩ්ඩක් වැඩිපුර වැඩ කරන්න කියලා. ළඩ වෙච්ච වෙලාව පොඩ්ඩක් විවේක ගන්නට වැඩ කරන්න කියන්න බෑ. ඒ මොකද ඒ කරන එක හරියට අවංකව ගන්න. මොකද හේතුව ධාතුන්ගේ වැඩි දන්නවා. මේ ලෝකයා ලනු කාලා. ඒගොල්ලෝ මේ 13ට කඹරනවා. අපි හදන්න ඕනේ 13 අපිට කඹරන විදියට. යන්නේ මෙසේජ් එක දීපු ගමන් අපි කෙත්තා ආනායුබාදේ. මද මොහතකට මද විවේකයක්. බෝඩ් එක දැම්ම ගෙට ගියා. එන්නේ කවුරක්වත්. ඉතින් එහෙම නැත්තම් අපි කඹරනවා. ඇත්තටම මේ ගිහි ජීවිතය කියලා කියන්නේ කැඹිරිල්ලක්. මේ කඹරනවා කියන වචනවත් පාවිච්චි කරන්න එපා කියලා අපේ අම්මා කියලා තියෙනවා. ඒක හොඳ නෑ කියන්නේ. ගිහියෝ දැන් ජනාධිපති උනා කියන්නේ බුදු අම්මේ මොන්න දෙයක් කරන්න බෑ. ජනාධිපති ආරක්ෂක ලේකම් ආරක්ෂකන්තේ කියන විදිහට කරන්න ඕනේ වතුර දෙනෙව බොන්න ඕනේ. අතන මෙතනින් කෑවොත් එහෙම අර මිනිස්සු ඊට කලින් මැරෙනවා. ආරක්ෂකන්තේ මිනිස්සු මැරෙනවා. වෙලාවට වැඩක් කරන්න බෑ. පාට බැහැ යන්න බෑ. මල්ල කචල්නේ. ඊට වඩා අපි සක්විතිනේ. මේ ජනාධිපතිනේ අපි ඕන දැනකට යනවා. රිලව් එකක් ෆයිට් කරනවා. පාරටත් බහිනවා. මොනද මොන සපද්ද තියෙන්නේ? ධාතු මනසිකාට දාගෙන ඉන්න ධාතු උන්ට කඹරන්න එපා. ධාතු අපිට කඹරන්න අරින්න. ඒ පෙර කරන පාත් හැදිට වැඩි සිද්ධ වෙයි. ඉසේකක්මක් කියලා කියන්නේ ඉසේකක්ම නෙවෙයි. ඒක විවේකයක්. දැන් ඒක ඉසේකක්මත් ප්‍රශ්නයක්, බේතත් ප්‍රශ්නයක්. ඒ ඊට්‍රොජන් ඉෆෙක්ට් එක ඒ වැඩ කරන්නත් ඕනේ. ඉන්නේ ඉන්නේ වැඩි වෙනවා. විවේක වෙයල්ලා ඊට වැඩිය හොඳ බේදක් ඇත්තේ නැහැ. අවශ්‍ය සංකාර ගැඹුරු තියෙන හදන්නේ මේ ගම්දේශන සම්බන්ධ නෙවෙයි මේ ආනාපාන සතිය භාවනා විස්තර කරනකොට ඊගනුවයි කිසිම කේතේසුම වශයෙන් මේ විදිහට බලලා චරිතනාකේ දේශනාව මොකද කියන්නේ අන්තිමට කියනවා මේ මොනවද කියනවා මේ ආනාපානෙ ගෙවිල යනවා පස්සම්බයකාස පස්සම්බයකාසංකරන් කියලා දේශනා කරලා ආනාපාන ඒකත් කාය සංස්කාර දෙවිල ගිහිල්ලා කියන කියන්නේ නැති සංස්කාර වහර දෙවිල ගිහිල්ලා එතකොට මනෝ සංස්කාර ටිකක් වැඩ කරනවා වගේ තමයි මට හිතෙන්නේ ඒ වාගේ යෝගාවචරයේකට කාය සංස්කාර දෙවිල මනෝ සංස්කාර දෙවිල කියලා මේ tempat එක යෝගාවචරයේ ඉතිපස්සේ හදනවා කියන්නේ උපදෙස් වෙනවා අනිශ්චිත වශයෙන් විහෙරති නැතකින්ති ලෝකේ උපාදීති කියලා. මම මේ අහන්නේ සමහරවිට මම දැනගන්න ඕනද මෙන්න මෙන්න මේ ඒ වගේ කිවිලිගේ මේ පුද්ගලයාට මිශ්‍රය වෙන්නේ මොකද මේ අනිශ්චිත විහෙරති කියන සංකල්පය තමයි අදහස් කරන්න බෑ කියන එක ඉතින් නැතකින්ති ලෝකේ එතන මොකද මේ ලෝකේ එහෙම මොකද මේ උපාදානය කරන්නේ කොහොමද ඒක දෙන්නේ කියලා දැනගන්න බෙරෙට දෙන්නේ නැහැ. ඉතින් අනිශ්චිතෝච විහෙරති කියලා කියන්නේ මොනක්වත් නිශ්චය කරගන්න ඉන්න එපා. මොකද එතකොට එන ප්‍රශ්නේ. මේකට එතන නිශ්චය කියන්නේ මොකක්ද කියලා ලෝකේ. අනිසිතෝච විරති නච ලෝකේ නච කිංචි ලෝකේ උපාදිත. මේ ලෝකේ කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. ඒ කියන්නේ රහත් වෙලා ඉන්නේ. ආයතරයක් අක්ක ගා ගන්න එපා. ඔව් මම නෑ ඒක නම් මම දැන් අහන්න තමයි දැන් අර. ඒ කුපියලා ඒ කියන්නේ කාය සංස්කාරයේ විවිධ පුද්ගලයන් නෑ ඒක අතීත සංස්කාර තියෙනවා අනාගත සංස්කාර තියෙනවා ප්‍රපංච තියෙනවා මනෝ විකාර තියෙනවා යට ඕන තරම් මේ විවේකයේ ඉඳගෙන අතීත අනාගතේ දිහා බලන කක්ක කරන්න පුළුවන් ඉතින් අතී වර්තමාන ලැබිච්ච දේක අගේ කරන්න කියනවා මගනෝ දක්වත් ඇසුරු කරන්න එපා ඔය අගේ වගේම පෙනෙයි ආඩම්බර වශයෙන් පෙනෙයි එකක්වත් ගණන් ගන්න එපා මේ ලබාගත් චිත්තක්ෂණයට ගරු කරපන් අතීත අනාගත වශයෙන් ප්‍රපංච වශයෙන් සැලසුම් වශයෙන් යන්න එපා යන්නේ ඒක තමයි හිතේ අභිරුතිය ඒකට ඉඩ තියන්න නැතුව ඒක බුදුහාම කියව නැත්නම් හිත යනවා. අල්ලන්න නැතුව හිටපන්. දැයි අපි විනාඩි 15ක් විතර වගේ අරගෙන තියෙනවා මේ ධර්ම සාකච්ඡා ස්වරූපෙට අපි මෙතනින් අපේ ඊතාවතා ආධිගතා සත්‍යයන් කිරීමේ සතිವಾರි නිමාව දතහන් කරන බලාපොරොත්තු වෙනවා ලෝකවාසී සීල සත්‍යයන්ට අපි උපයාස ගන්න දැන් කුසලයක් වේනා මුද්‍රා ශීර්ෂයෙන් අනුමෝදනා ශීර්ෂයෙන් අපි ගාථා සජ්ජායනාවට පෙළඹෙමු.